දැයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධාවන්ත පින්වත්නි අපි මේ අඟහරුවාදා පවත්වන නිවනිනීම සාකච්ඡා මාලාව සඳහා එක්වන්නේ. ඉතින් සාමාන්‍ය අඟහරුවාදා අපි මීට කලින් නිවනිනීම දේශනා මාලාවත් ඒ වගේම පටිසමුප්පාද දේශනා මාලාවත් ශ්‍රවණය කළා. ඉතින් ඊට පස්සේ ලැබිච්ච මේ ඉල්ලීමක් තමයි මේ නිවනිනීම දේශනා මාලාව සම්බන්ධයෙන්ම තවදුරටත් සාකච්ඡාවක් පවත්වන්න කියලා. මොකද ඒකේ සෑහෙන හරබර කරුණු රසක් තියෙනවා. ඉතින් අපි මේ වෙනකොට අටවෙනි දේශනාවේ ගත කරනවා. අපි බොහොම හිමින් තමයි ඉතින් මේක දේශනාවක් ඔස්සේ යන්නේ. මොකද එක දේශනාවක සෑහෙන්න සාරවත් කරුණු රසක් තියෙනවා. ඒ නිසා අපිට ඒ ඒ කරුණු ගැන යම් යම් සාකච්ඡාවක නියැලෙනකොට ටිකක් කාලය ගත වෙනවා. ඒ කාලය ගත වුණත් මම හිතනවා අපිට මේකෙන් සෑහෙන්න අර්ථයක් සිද්ධ වෙනවා. මොකද මේකේ එන විවිධාකාර ගැඹුරු කරුණු නිවන සම්බන්ධයෙන්ුත් ඒ වගේම ධර්ම මාර්ගය සම්බන්ධයෙන් භාවනා ක්‍රම සම්බන්ධයෙන් සෑහෙන අවබෝධයක් ලබලා දෙනවා. ඒ නිසා අපි කාලය ගතර කමක් නැහැ. ඉතින් අපි දැන් මේ වෙනකොට මේ අත්‍රම නිවනේ නිවදේශනා මාලාව දේශනා 33කින් සමන්විතයි අතිපූජනීය කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ අතිපූජනීය මහෝපාද්‍යය මාතරශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමක් පරිදි තමයි මේ දේශනා මාලාව නිසරණ වනේදී ඉදිරිපත් කරන්නේ.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 භව නිරෝධය එතනමයි. සමහර කෙනෙක් කල්පනා කරනවා රහතන් වහන්සේ මරුණට පස්සේ තමයි අපි අර වචන යොදන්නේ ලෝකයා පාවිච්චි කරන අර්ථයෙන් නිවන් සුව විඳින්නේ කියලා. නමුත් භව නිරෝධය ප්‍රත්‍යක්ෂ කරනවා දිත්තේව ධම්මේ. වෙන කිසිම ආගමක නැති විදිහේ පුදුම දෙයක්. භව නිරෝධය ප්‍රත්‍යක්ෂ වෙන්නේ අර මහාන මැසිමේ යටිනූල ඉවරුණ අවස්ථාවේ. අනුසය සමුග්ඝාතය ඒ එකම ආශ්‍රව කිසිවක් නැහැ. තණ්හා මාන දිට්ඨි කිසිවක් නැහැ. ඒ නිසා මේවා එනවා යනවා. අමෘතය එතනයි. අමතං පරිභුංජති. රහතන් වහන්සේලා අමෘතය පරිභෝග කරනවා. දැන් අර අදිමුත් රහතන් වහන්සේ පිළිබඳ ඇත්ත වශයෙන්ම සිද්ධ වුණේ සොරදෙටුව ධර්මයේ තේරුම් අරගෙන රහතන් වහන්සේ මරණයට පත් කරන වෙනුවට නිදහස් කරලා මහණ වුණා කියලා සඳහන් වෙනවා. නමුත් රහතන් වහන්සේ මරණයට පත් කළත් උන්වහන්සේ පිරිනිවන් පාන්නේ අමෘතය පරිභෝග කරමින්. මක්නිසාද මායя උදුරා ගන්න කලින් අත්හැරීම නිසා. ඒක නිසා තමයි බයක් නැත්තේ. හුඹස් බිය නැති වුණා. මරණය පිළිබඳ ලෝකයා තුල ඇති හුඹස් බිය නැති වුණා. ඕකයි අමෘතය කියලා කියන්නේ. අමෘතය කියලා කියන්නේ අර දෙවියන් අසුරයින් සටන් කරලා ලබා ගන්න 아무තු බෙහෙතක්, 아무තු පානයක්, රසවත් පානයක් නෙවෙයි. ඔය කියපු ඔය කියපු අමෘතත්වය. අමෘතත්වයේ පිළිබඳ හැඟීම, ඒ නිදහස, ඒ විමුක්තිය, සුවය අන්න ඒක තමයි අමෘත නම් වූ නිර්වාණය. ඉතින් මේකට සදාකාලිකත්වයක් අවශ්‍ය වෙන්නේ නැති බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. අපි අර කිං කෛරා උදපාණේන ආපාචේ සබ්බදාසියුම් කියන ගාථාවෙනුත් ප්‍රකාශ කළා. විපාසයේ නිවාගත්තට පස්සේ තවත් මොකටද ලින්? තවත් මොකටද වතුර? ඊළඟ ගාතාවත් අපි ගනිමු. හොඳයි අපි චුට්ටක් හිමු. මේ 8 වෙනි දේශනාවට ඇතරම මුල්ලා තියෙන්නේ ලස්සන රසවත් සිද්ධියක්. එක්තරා අවස්ථාවකදී අදිමුත්ත කියන රහතන් වහන්සේ නමක් කැලේ මැද්දෙන් යනවා. ඒ කැලේ මැද්දෙන් යනකොට සොර සොර මේ පිරිසකට අහු වෙනවා. ඉතින් මේ සොර පිරිස කල්පනා කරනවා මේ මේ අදිමුත්ත රහතන් වහන්සේව ඉතින් රහතන් වහන්සේ කෙනෙක් කියලා දන්නේ නැහැ. ඝාතනය කළා ඊළඟට බිලි පූජාවක් කරන්න. ඉතින් ඒ වෙලාවේ අල්ලගත්තාම තමයි මේ රහතන් වහන්සේ ධාතා රසක් දේශනා කරනවා ධාතා රසකින් ධර්ම දේශනා කරනවා. ඉතින් ඒකේ ඒකෙන් කියපු ඒ අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු ගාථා හතරක් මේ ධර්මදේශනාව සඳහා කටුකුරුණ සානවාසිය යොදාගෙන තියෙනවා. ඉතින් ඒකෙන් අර පොඩ්ඩක් කෙටියෙන් මතක් කරගත්තොත් මුල මුල ගාථාවෙන් ඉන්නේ නත්ති චේතසිකං දුක්ඛං අනපෙක්ඛස්ස ගාමිනී. අතික්කන්තා භයසබ්බේ කීන සංයෝජනස්සවේ. දැන් මේ ස්වාමීන් වහන්සේ රහත් වෙනකොට ඔක්කොම ආශ්‍රම ශය කරා කීන සංයෝජනයන් ශය කළා හැරියා. ඊළඟට සියලුම භය අතික්‍රමණය කරා භයෙන් මිදුණා ඊළාට එබඳු ඒ වගේමයි කිසිම අපේක්ෂාවක් දැන් නැහැ. අතීතයේ මේ අනාගතය සම්බන්ධයෙන් ලොකු අපේක්ෂාවක් මොකක්වත් නැහැ. බොහොම හොඳින් වර්තමාන ජීවත් වෙනවා. ප්‍රතිචේතසිකං දුක්ඛං. ඒ හින්දා උන්වහන්සේට කිසිම චෛතසික දුකක්, හිතේ දුකක් ඇත්තේ නැහැ කියලා පළවෙනි ගාථාවෙන් කියනවා. දෙවෙනි එකෙන් කියනවා නමේ හෝස්ති අහෝසින්ති භවිස්සන්ති නහෝති මේ. සංඛාරා විභවිස්සන්ති තත්තකා පරිදේවනා. දැන් අපිට සාමාන්‍යයෙන් ලෝක ජීවත් වෙනකොට අපි භාෂා ව්‍යවහාරයන් භාවිතා කරනවා විවිධාකාර විදිහට අපි කතා බහ කරනවා ඒකදී අපි කියනවා අපි අතීතේ හිටියා මම දැන් ඉන්නවා අනාගතේ ඉන්නවා අතීතේ මම මේක කරා අතීතේ මම මේක කිව්වා දැන් මම මේක කරනවා දැන් මම මේක කියනවා අනාගතේදී මම මේක කරනවා කියනවා විදිහට කියලා අපි මේ මම මෙතන ඉන්නවා මම අතීතෙන්නට ගියා ඒ වගේ අර විභක්ති රූප ආශ්‍රයෙන් අපි මේ භාවනා මේ භාෂාවක් හසුරවනවා මේ භාෂාවේ මේ විභක්ති රූප ඇසුරින් මේ මේ සංකල්පවල අපි ජීවත් වෙන ජීවත් වෙන ඒවා ඉබේටම නිකන් ඇත්ත බවට පත් වෙනවා. එතකොට දැන් කෙනෙක් ඉන්න බවක්, මම ඉන්න බවක්, මම හිටිය බවක්, අනාගතයේ මම ඉන්න බවක්. ඒතර දන්නේම නැතුව අපිට අර පුද්ගල ස්වභාවයක්, මේ අතීතයක්, වර්තමානයක්, අනාගතයක් මේවා ඔක්කොම හිතේ ඇඳිලා තනිකර චිත්‍රයක් තුල අපි ජීවත් වෙනවා. ඉතින් අපිට අතීතයකුත් තියෙනවා වර්තමානයකුත් තියෙනවා අනාගතයකුත් තියෙනවා මම එතන හිටියා මම මෙතන ඉන්නවා දැන් මම අතෙන්ට යනවා ඔය වගේ ඉතින් අපි අර විභක්ති ආශ්‍රයෙන් භාෂාව ආශ්‍රයෙන් ඉතින් මේ සෑහෙන පටලැවිල්ලක් ඇති කරගන්නවා දැන් මේ රහතන් වහන්සේ ඔය ඔක්කොගෙම තියෙන ඒ හිස් ස්වභාවය දැක්කා ඒක තියෙන මේ ඒවා හුදු ව්‍යවහාර පමණයි කියලා උන්වහන්සේ තේරුම් ගත්තා එතන තියෙන මේ භාෂාවේ කැලි ගොඩක් තියෙනවා කියලා උන්වහන්සේ තේරුම් ගත්තා. ඉතින් ඒකෙත වමනා කරන මේ විදර්ශනා ප්‍රඥාව වඩා ගත්තා. ඒ නිසාම උන්වහන්සේට දැනෙන්නේ නැහැලු නමේ හෝති අහෝසින්ති. මම මේ හිටියා කියලා උන්වහන්සේ දැන් දැනට දැන් වැටෙන්නේ නැහැලු. භවිස්සන්ති නොහෝති මේ. අනාගතේ ඉන්නවා කියලා හැඟීමක් ඇත්තෙත් නැහැලු. සංඛාරා විභවිස්සන්ති. නමුත් මේ හේතුප්‍රත්‍යයන් නිසා හටගත්ත සංස්කාර ධර්මයන් එතන එතන ඇතිලා නැතිලා යනවා. අන්නේ ස්වභාවය විතරක් උන්වහන්සේ දන්නවා දැන්. තත්තකා පරිදේවනා. ඉතින් ඕක දකින්නකොට ඕකේ මම එක් හැදෙන්නෙත් නෑ මම එක් හිටියෙත් නෑ අනාගතේදී ඇත්තෙත් නෑ දැන් මම එක් හදන්නෙත් නෑ ඉතින් මේ සංස්කාරය ඇතිලා නැතිලා යනවා ඉතින් එතකොට මේක දැකලා මොකටද අඬන්නේ කියලා උන්වහන්සේ ප්‍රශ්න කරනවා ඊළඟට තුන්වෙනි එකෙන් කියනවා සුද්ධං ධම්ම සමුප්පාදං සුද්ධං සංඛාර සම්තතින් පස්සන්තස්ස යතහ භූතං න භයං හෝති ගාමිනී දැන් මේ ඒ ගාතාව තමයි දැන් මේ වෙනකොට අපි විස්තර කරගෙන ගියේ මේ මේ කොටසේ අපි හිටියේ සුද්ධං ධම්ම සමුප්පාදං. දැන් මේ සුද්ධ වූ, ඒ කියන්නේ ආශ්‍රවයෙන්ගෙන් තොර වූ ධර්ම ස්වභාවයක් තමයි දැන් මේ හටගන්නේ. සුද්ධං සංඛාර සම්පති. දැන් අර ඒ හටගන්නා දේවල් ඔස්සේ දැන් මේ රහතන් වහන්සේ කතන්දර ගොතන්න යන්නේ නැහැ. ඒකෙන් දෙයක් හදන්න, කෙනෙක් හදන්න, මමෙක් හදන්න යන්නේ නැහැ. ඒවා ඔහේ හටගන්නවා මේ සායනහසේ පැත්තකට වෙලා. ඒවැයෙන් මමත්වය ගොඩ ගන්න යන්නේ නැතුව, ඒවැයෙන් තණ්හාමාන දිට්ඨි හදාගන්න යන්නේ නැතුව, ඒවට එහෙම්ම ඇතිලා නැතිලා යන්න ඉඩ දෙනවා. ඒවා අල්ලගන්න යන්නේ නැහැ. උපාදාන කරගන්න යන්නේ නැහැ. උන්වහන්සේ තුල තියෙන සංසිඳීමක්. උන්වහන්සේ තුල තියෙන නිදහසක්. මේ සංස්කාරවල එල්බ නොගන්නා ස්වභාවයක් තියෙනවා. ඒවා තවදුරටත් තණ්හාමාන දිට්ඨි වලින් සංස්කරණයක් අලුතෙන් සංස්කරණයක් කරන්න යන්නේ ඒවා එන විදිහටම එන්නේ යන්න අරිනවා. එහෙම කියනවා ඒවට සුද්ධං සංඛාර සම්තතිය. මේ සුද්ධ වූ සංස්කාර සම්තතියක් තියෙන්නේ. සංස්කාර පෙළක් තාමත් පරණ ගෙනාපු කර්මයෙන් නිසා හට ගන්නවා. උන්වහන්සේ උස්ම ගන්නවා, වචන කතා කරනවා, ඕනනම් හිතන්නත් පුළුවන් මේ කටයුතු වල යෙදෙනවා නමුත් දැනගෙන මේ එකක්වත් මම නෙමෙයි මේ එකක්වත් කෙනෙක් නෙමෙයි මේ එකක්වත් පුජ්‍යලයක් නෙමෙයි කියලා හොඳින් තේරුම් අරගෙන ඒ සංස්කාරවලට එහෙම්ම ඒගොල්ලන්ගේ හේතුන් නිසා ඒගොල්ලෝ හට ගන්නවා ඒගොල්ලොම ඊළඟට දුර වෙලා යනවා මේ ස්වාමින් වහන්සේ මේ රහතන් වහන්සේ ඒවා සංස්කරණයක් කරන්න යන්නේ නැහැ ඉතින් ඒතකොට ඒවා අර ආපු විදිහටම දුර වෙලා යනවා සුද්ධ සංස්කාර වශයෙන්ම දුර වෙලා යනවා පස්සන්තස යතහ භූතං න භයං හෝති ගාමිනී ඊළඟට මේ විදිහට මේ ඇත්ත ඇත්තටියෙන් දකින්න තැනත්තාට බයක් කොහෙන්ද කියලා ගම්දටුවගෙන් අහනවා. ඉතින් ඒ ගාථාවේ තමයි එතකොට අපි කියමින් හිටියේ. ඉතින් එතකොට ඒ ගාථාවේ මේ කටුකුරුන් සානාසේ මතක් කරනවා දැන් එතකොට මේ අපිට බය ඇති වෙන දේවල් ඒ වගේම මේ හැම දෙයකටම මුල් වෙනවා අර අවිද්‍යාව. අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං ඔය විදිහට බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ පටිච්චසමුපාදයේ අවිද්‍යාවෙන් තමයි පටන් අරගෙන විස්තර කරන්නේ. මොකද ඔය අවිද්‍යාව අපි තුළ තියෙන තාක් අපි සංස්කරණයක් කරනවා. අවිද්‍යා පත්‍ය සංඛාරා. ඒතර අපි මේ සංස්කාරයන් සංස්කරණයක් නොකරන එක බව ගැන කතා කරන්න තියෙන්නේ. මොකද සංස්කරණයක් කරන්නේ මොකද? අපි ගාව අවිද්‍යාව තියෙනවා. ඒතර අපි අවිද්‍යාව තියෙන තාක් සංස්කරණ කරනවා. අපි අවිද්‍යාව තියෙන තාක් අපිටම අපේ ඇහෙන් රූපයක් දැක්කහම ඒක හොඳයි කියලා ගන්නවා, ඒක ලස්සනයි කියලා ගන්නවා, ඒක නැත්තම් බියජනකයි කියලා ගන්නවා, ඒක වටිනවයි කියලා ගන්නවා, නැත්තම් ඒක නොවටිනවයි කියලා ගන්නවා. මේ දැකපු දෙයට අපි ලොකු අර්ථකථනයක් දෙනවා. ඒ වගේමයි ඇහිච්ච දෙයට. ඒ වගේමයි නහයට, දිවට, කයට දැනෙච්ච දෙයට. ඒ වගේමයි හිතට එන යම්කිසි මේ ධර්ම මානසිකාරයකට. ඒතර මේ හැම දෙයකටම අපි තමයි ඇත්තටම අර්ථකථන දීලා අපේ තියෙන රුචි අරුචිකම් අනුව ඒවට වටිනාකම් දීලා අපි ඒවත් එක්ක ඇලීමක් හෝ ගැටීමක් ඇති කරගන්න. ඉතින් ඒ වගේමයි අපි නිකන් සාමාන්‍ය වශයෙන් හිතා ගන්න පුළුවන් අපි තුමු එකම දෙයක් තියෙනවා. අපි තුමු ඔන්න රබර් බෝලයක් තියෙනවා. ඉතින් ඕක ළමයි දෙන්නෙකුට දුන්නොත් එහෙම අපි අපි තුමු රතු පාට රබර් බෝලයක්. ඉතින් මේ එක ළමයෙක් සමහරට කැමති වෙන්න පුළුවන් මේකට. තව ළමයෙක් අකමැති වෙන්න පුළුවන්. මොකද මේ සමහර විට එක ළමයෙක්ගේ හිතේ තිබුණේ එක ඒකට කැමැත්තක්. එයාගේ මේ ආශ්‍රයයන් සකස් වෙලා දුන්නේ මේ විදිහට. ඒත් එයා ඒකට ඇලෙනවා ඒක එයාගේ කරගන්න යනවා ඒකට රණ්ඩු කරනවා ඉතින් මොකද එයා ඒකට කැමති අනිත් ළමයාට අපි හිතමු ඒක ගානක් නැහැ එයාට ඒක වුමනාවක් නැහැ එයාට අපි හිතමු ඊට වඩා වෙන පාටක එකක් තියෙනවා නම් දැන් එයාට අර රතු පාට එක වුමනාවක් නැහැ එයා ගාව ඉතින් කොළ පාට එක තියෙනවා ඒ නිසා එයා රතු පාටට කැමති නැහැ ඉතින් ඔය වගේ ප්‍රශ්න තියෙන්නේ ඉතින් අර හිතේ ආශ්‍රවයන් නිසා හිතේ දැනටමත් තියෙන රුචි අරුචිකම් අනුව තමයි අපි ඒකට වටිනකමක් දෙන්නේ ඒ නිසා අන්න එයා මේ දෙවනි ළමයා අර රතු පාට රතු රබර් බෝලට කැමති නැහැ එයා කැමති කොළ පාට රබර් බෝලට. ඉතින් ඔය වගේ ප්‍රශ්න තමයි ඉතින් ලෝකේ තියෙන්නේ. එක්කෙනෙක් රතු පාටට කැමති, එක්කෙනෙක් නිල් පාටට කැමති, එක්කෙනෙක් කොළ පාටට කැමති. ඉතින් ඕගොල්ලෝ ඒගොල්ලෝ ඉතින් මේ පාට අල්ලගෙන රණ්ඩු කරනවා. ඉතින් වගේ තමයි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් රහතන් වහන්සේ කෙනෙක් මේක මේ නිකං සංඥාවක් විතරයි. මේක මේ පාටක් විතරයි. කියලා ඒ ස්වාමින්වහන්සේට අර ගැඹුරු අර්ථයකින් මේවැය තියෙන ඒ අර්ථ ශූන්‍ය ස්වභාවය වැටහිලා තියෙනවා. ශක්තියට ඒ නිසා ඉතින් මේ රතු පාට නැති වුණා කියලා බයක් ඇති වෙන්නෙත් නැහැ. කොළ පාට නැති වුණා කියලා බයක් ඇති වෙන්නෙත් නැහැ. නිල් පාට නැති වුණා කියලා බයක් ඇති වෙන්නෙත් නැහැ. ඒ නිසා මම මේ සායනස මතක් කරනවා මෙතන තියෙන හුඹස් බියක්. මොකද අපි තමයි ඒකට අර්ථකථන දීලා තියෙන්නේ. අපි තමයි වටනකම් දීලා තියෙන්නේ. අපි තමයි පුද්ගලයෙක් වශයෙන් ආරෝපණය කරලා තියෙන්නේ. සත්වයෙක් වශයෙන් ආරෝපණය කරලා තියෙන්නේ. එතකොට නම් බයක් බියක් ඇති වෙනවා. නමුත් ඒ අපි ආරෝපණය කරපු එකෙන් අපි නිදහස් වුණාම අන්න බියක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මේ ස්වාමීන් වහන්සේ මතක් කරන එක සූත්‍රයක් තමයි මේ වම්මික සූත්‍රය. වම්මික සූත්‍රයේදී එන්නේත් අර හුඹහක් ඇසුරු කරගෙන කරන උපමාවක් එතන තියෙන්නේ. ඉතින් අන්තිමට මේ හුඹහක් උඹා කඩාගෙන ඇතුළට යන්න කියලා බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙනවා. එතකොට අන්තිමට හම්බ වෙන්නේ මමත්වයේ දුරු කරපු රහතන් වහන්සේ කෙනෙක්. අපි කෙනෙක් ඉන්නවා කියලා අපි හිතාගෙන හිටියට අන්තිමට විදර්ශනා ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න මෙතන හුදු සංස්කාර සම්පතියක් තියෙනවා කියලා වැටහෙන්න පුළුවන්. එතකොට කෙනෙක් මමෙක් පුජ්‍යලයක් ඉන්න ස්වභාවයක් වෙනුවට අනාත්ම ස්වභාවයක් වැටහෙන්න පුළුවන්. ඒකට තින් තවත් ලස්සන උපමා දෙනවා මේ කටුකුරුණ ස්වාමීන් වහන්සේ හරියට මේ මහාන මැෂීමක් මහගෙන යනකොට අපි දුම සාමාන්‍යයෙන් මහාන මැෂීමකින් වෙන්නේ මේ රිදි පොටවල් දෙකක් එකට සම්බන්ධ කරන එක. ඉදි ගැටය යටට යනවා යටින් ගැටයක් ගැහෙනවා ආයි උඩට එනවා ආයි යටට යනවා ආයි ගැටයක් ගැහෙනවා උඩට එනවා අන්තිමට මැහුණා කියලා කියන්නේ හොඳට ගැට ගැහිලා මේ දෙක සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් කටුකුරුන් සන්නාසය කියනවා දැන් රහතන් වහන්සේ කෙනෙක්ගේ හිතේ ආශ්‍රවයන් සම්පූර්ණයෙන්ම ඡය වුණාම අනුසය සම්පූර්ණයෙන් ප්‍රහාණය වුණාම එතන ගැට ගැහිීමක් වෙන්නේ නැහැ. එතන යා දේවල් අසුරු කරාට ඒවා ඔස්සේ ඇතුලේ තණ්හාමාන දිට්ඨිය ඇති වෙන්නේ නැහැ. එතකොට නිකන් හරියට උපමාවකින් කියනවා අර යටි නූල යුරුනා වගේ. සමහරවිට අපි දන්නේ නැතුව මේ බොබින් එකේ නූල් ඉවර වෙනවා. එතකොට ඉතින් අපි මහගෙන යනවා සමහරවිට මැහෙනවා වගේ පේනවා. නමුත් දිගහැරලා බැලුවාම මැහිලා නැහැ. මොකද යටි නූලක් නැහැ. යටි නූල ඉවර වෙලා. එතකොට අර හිල් හිල් විදෙනවා. හිල් විදුනට මැහෙන්නේ එකතු වෙන්නේ සම්බන්ධ වෙන්නේ ගැට ගැහින්නේ එතකොට අන්න ඒ වගේ තමයි එතකොට රහතන් වහන්සේගේ ස්වභාවය කියලා මේ කටුක සනස උපමාවකින් කියනවා. මොකද උන්වහන්සේගේ තාශ්‍රවයන් අනුසයන් ඔක්කොම ප්‍රහාණය වුණාට පස්සේ ජීවත් වෙනවා කනවා බොනවා අනිත් අය ඇසුරු කරනවා ඒ සාමාන්‍ය මිනිස්සෙක් වගේ ජීවත් වෙනවා නමුත් ගැට ගැහිල්ලක් නැහැ නමුත් අනිත් අය වගේ කොකු දවා ගැහිල්ලක් නැහැ කොකු ඔක්කොම දිගහැරලා තියෙන්නේ සංයෝජන දිගහැරලා තියෙන්නේ ඒ සංයෝජන කොකු දිගහැරලා හින්දා අනිත් අය කොයිතරම් කොකු දාගන්නවත් මේ කොකු වල ඇමිනෙන්නේ නැහැ රහතන් වහන්සේ ඉන්නවා බොහොම සුවසේ මානසික වශයෙන් පීඩාවක් දෙන්නේ නැතුව ඉන්නවා කියලා හිතාගන්න පුළුවන්. ඒ තත්ත්වයේ තින් කටුවන් සන්නාසයේ ඒ උපමාවකින් පැහැදිලි කරලා දෙනවා. ඒත් එක්කම තවත් පැත්තකින් කියනවා මේකේ <clears throat> භවය කියන කොටස ගැන විස්තර කරනවා භව ස්වභාවයන් ගැන විස්තර කරද්දී ඒකේ සාමාන්‍යයෙන් තියෙන්නේ දැන් අපි හිතනවා මේ භවයක් කිව්වම අනිවාර්යෙන් ඊළඟ භවය කියලා. නැත්තම් පෙර භවය කියලා. නැත්තම් මේ වර්තමාන භවය කියලා. නමුත් මේකේ ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. මේ භව තත්වයක් අපි එතන එතන හදන ස්වභාවයක් තියෙනවා. මේ එතන එතන හදන්න ඇත්තටම හුඟක් වෙලාවට මේ අවිද්‍යාවෙන් පටන් ගන්න මේ ඒ රාමුව උපකාර වෙනවා. අවිද්‍යාව නිසා ඔන්න සංස්කාර හැටි කරගත්තා. දැන් ඔන්න අපි සංස්කාර සකස් කරනවා. සකස් කරන්න නම් අනිවාර්යයෙන්ම يعني මේ වගේ કૃතිමත් කිරීමක්, ආරෝපණය කිරීමක්. ඒවා අපිට ඕන විදිහට සකස් කර ගැනීම. අපේ කැමැති අකමැතිකම් වලට අනුව සකස් කර ගැනීමක් කරන්න ගියාම ඔන්න විඥාන පහළ වෙනවා. එතකොට ඇහි කනේ නාසය ඔය විදිහට විඥාන පහළ වෙන ගන්නවා. විඥාන වච්චා නාම රූපං. දැන් ඔය ඒවා <clears throat> විඥාන පහළ වෙනවත් එක්කම ඔන්න දැන් හිතේ නාම රූප වැඩ කරනවා. ඒ කියන්නේ දැන් හිත විවිධාකාර චිත්ත රූප මැවෙනවා. දැන් නාම රූපයට ඔන්න පණ ඇවිලා. ඊළඟට ඕකේ ඊළඟ වර්ධනය වෙච්ච මට්ටමක් කරහා ඔන්න අතපය වැඩ කරන්න ගන්නවා. ඇස් කන්න ආසාදී ඔන්න අවදි වෙන්න ගන්නවා. හොඳ එහෙන් බලනවා, කනෙන් අහනවා, නාසයෙන් දැනගන්නවා, කයෙන් ස්පර්ශ කරනවා, ඉතින් හිතනවා දැන් සෑහෙන්න දැන් ආය සංඥා බහුල වෙනවා. මොකද අර නාම රූපය හරහා අන්න විඥාන හයට ගිහිල්ලා එහෙමත් නැත්නම් සලායතන වලට ගිහිල්ලා දැන් ඔන්න ලොකු කතන්දරයකට යනවා. ඒතර එතන එහෙම ඉන්නකොට දැන් ස්පර්ශයන් වෙනවා. ඔන්න ඇහැ හරහා නම් ගියේ. එහෙන් බලන්න ගියාට පස්සේ ඔන්න ස්පර්ශයන් වලට හම්බ වෙනවා. ඒ කියන්නේ රූප පේන්න ගන්නවා. ඒ හරහා ඔන්න ආයිත් සැප වේදනා පහළ වෙන්න පුළුවන්. සැප වේදනාවක් හදනවා ඔන්න ආයි ඇලෙනවා. වේදනා පච්චය තණ්හා. අපි දු සැප වේදනාවක් ආයි කියලා ඒක තණ්හා ඇති වෙනවා. තණ්හාවච්චා ඊළඟ උපාදාන. වන්න උපාදාන කරගන්නවා. එතන හොඳයි. මේ රූපේ බලන්න ඕනේ. මේ රූපේ තව පොඩ්ඩක් බලන්න ඕනේ. මේ චිත්‍රපටිය බලන්න ඕනේ. කියලා අන්න එතන ඊළඟට කැමැත්තක් ඇති වුණාට පස්සේ, ආසාවක් ඇති වුණාට පස්සේ, තණ්හාවක්, උපාදානයක් ඇති වුණාට පස්සේ අන්න දැන් මෙතන මෙතන අපිට අහිමි වෙලා ඔන්න එතන අපි භවයක් හදාගන්නවා. දැන් එතන අපි චිත්‍රපටයක් බල බලා හිටියා. ඒ චිත්‍රපටය හරි ලස්සනයි. ඒ චිත්‍රපටයේ රූපරාමු තියෙනවා. ඒක හරිම දැන් චමත්කාර ජනකයි, ප්‍රිය ජනකයි, මනබන්ධනීයයි. ඔන්න එතන දැන් භවයක ඉන්නවා. එතන දැන් ඔන්න අපිත් ඉන්නවා මල් වත්තේ ඇවිදිනවා, මල් කඩනවා, මල් නෙලනවා, මල් පළඳ ගන්නවා. දැන් ඔන්න මේ චිත්‍රපටිය අපි ජීවත් වෙනවා. සම්පූර්ණයෙන්ම දැන් චිත්‍රපටිය දැන් ඔන්න භවපත්‍යා ಜಾති ඔන්න ඇති වුණා. ඔන්න දැන් මල් පනද ගන්න පටන් ගත්ත වෙලාවේ නම් ඔන්න දැන් જાතියත් එක්ක ඉන්නවා. අන්න දන්නේම නෑ පස්සේ ඉතින් ඔන්න දොරක් කැරිය ගමන් ඩස් ගාලා එළියට එනවා. මොකද අලු ආලෝකයක් වැටුණා මේ තිරේට. දැන් තේරෙනවා මේ චිත්‍රපටියේ ඉඳලා තියෙන්නේ. අන්න භවය අවසන් වෙනවා. භවය හරහා අන්න අවසන් වුණාට පස්සේ ඔන්න ඉතින් ආයෙත් අර පරණ මේ මකුණු කන කොට මේ පුටු උඩට තමයි වැටෙන්නේ. එතකොට ඔන්න ආයෙත් ගෙදරට ආවා වගේ ආයෙත් නිකන් අර ගෙදර මේ පරණ තැනට ආවා වගේ ඔන්න අර තිබිච්ච ඒ මනෝලෝකේ භව තත්ත්වය ඔන්න සම්පූර්ණයෙන්ම අහිමි වුණා. ඔන්න ඒ වගේ තත්ත්වයක තමයි අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන්නේ. මේ හදාගත්ත භව තත්ත්වවල තමයි හැම තිස්සෙම අපි ඉන්න කැමති. ඒ භව තත්ත්වයන් නැති වුනහම හරිය ඒකාකාරයි. හරීම නිකන් අර ඇල් වතුර බොනවා වගේ. සුදු පාන් කනවා වගේ අපසානාසි කියනවා වගේ. එතකොට තමයි අර මොකක් හරි ටිකක් මේකට ආටෝපයක් දාගත්තාම මේ සරුව බිත්තල මොන හරි ඒවට අල්ලගත්තාම නමක් දාගත්තාම ඉතින් මොකක් හරි එතකොට අර වටකමක් දුන්නාම තමයි අර බහ තත්ත්වය සකස් කරගන්න හරි පහසු. ඔන්න ඔයගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් මේ ඉඳා දැන් කටුකුරුන් සාරාසදොර මේකේ සඳහන් කරනවා අර ජාත රූප රජතන් ජරා ජාති ධම්මං අපි දැන් කල්පනා කරබලමු මිල මුදල් ආදී කොහොමද උපදින්නේ කියලා. දැන් ඒ කියන්නේ මේ භව තත්වය කියන එකට එතකොට මේ අපි ඉපදීමක්, ඒ කියන්නේ අම්මගෙන් තාත්තගෙන් ජනිත වීමක්ම නෙමෙයි මෙතන මේ භව තත්වයක් කියලා කියන්නේ. ජාතියක් කියලා කියන්නේ. ඊට වඩා ඊටාම සූක්ෂම මට්ටමින් ගත්තාම අපි මේ අත්දැකීමක් තුළ මුලා වෙලා උපාදාන කරගෙන ජීවත් වෙන හැම මොහොතකම භවතත්වයක් තමයි තියෙන්නේ. එතකොට ඒ භවතත්වයන් හට ගන්නවා ඒවා තුල අපි తాවකාලිකව ජීවත් වෙනවා. ඒකෙන් අපි ඊළඟට හේතු ටික නැති වුණ ගමන් ඔන්න ආයෙත් එළියට එනවා. ඔන්න මේ ජරා මරණ බවටපත් වෙනවා. ඉතින් වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් මේවා තනිකර සංස්කාර වශයෙන් දකින තැනත්තාට අර දේවල් හැදෙන්නේ නැහැ. අන්න කටුතුන් සනාසේ කියනවා. දැන් මේ වෙලෙල හුදු සංස්කාර, සුද්ධ සංස්කාර. මේවා ආයේ සකස් කරන්න දෙයක් නැහැ. මම එක් කරගන්න දෙයක් නැහැ. මේවට ඇලෙන්න දෙයක් නැහැ. කියලා අන්න දකින්න කෙනාට යා මේ අලුතෙන් බහතත්ත්ව නිර්මාණය කරන්න යන්නේ නැහැ. හදන්න යන්නේ නැහැ. ඒව ඇතුළත හිර වෙන්න යන්නේ නැහැ. කියන කාරණාව ඒතර සාවිනාසේ මතක් කරනවා. දැන් එහෙම කියලා තමයි මේ අද කියපු ඡේදයේ සාවිනාසේ මතක් කරන්නේ. දැන් මේ මහාන මැසීමේ උපාවුනුත් ප්‍රකාශ කළේ භවයක් ගෙතෙන්නේ නැහැ. භව නිරෝධය එතනමයි. දැන් අර භවයක් ගෙතන ස්වභාවය තමයි අර උපාදාන වීම හරහා සිද්ධ වෙන්නේ. නමුත් අර ඉදිකට්ටේ නූල අවසන් වුණාට පස්සේ ජීවත් වෙනවා වගේ පෙනුනට නැත්තම් මැහෙනවා වගේ පෙනෙනවා. නමුත් එතන සම්බන්ධයක් ඇතිලා නැහැ. රෙදිපටවල් දෙක එකට එකතු වෙලා නැහැ. ඒ වගේ තමයි එතකොට මේ රහතන් වහන්සේලාත් ඉතින් ජීවත් වෙනවා වගේ පේනවා. සාමාන්‍ය භාෂාවන් ව්‍යවහාර කරනවා. නමුත් ඒ අයගේ හිතේ එතකොට ඇලීමක් ඇතිලා නැහැ, ගැටීමක් ඇතිලා නැහැ, තණ්හා මාන දිත්‍ය ඇතිලා නැහැ, නැත්නම් ලෝභ දේශ මොහ ඇතිලා නැහැ. කෙලසුන්ගෙන් තොරව උන්වහන්සේ ජීවත් වෙනවා. ඉතින් මේ කාරණාව ඉතින් තමයි මේ කටුකුරුන් සානාසය විස්තර කරන්න උත්සාහත් වෙන්නේ. එතකොට සානාසය කියනවා නමුත් භව නිරෝධය ප්‍රත්‍යක්ෂ කරනවා දිත්තේව ධම්මේ. දැන් අර අපි සාමාන්‍යයෙන් හිතන්නේ භව නිරෝධය කියලා කිව්වහම ඉතින් රහතන් වහන්සේ කෙනෙක් පිරිනුවන් පානවා. පිරිනුවන් පෑවට පස්සේ ඔන්න භව නිරෝධය සාක්ෂාත් කරනවා කියලා අපි හිතන්නේ සාමාන්‍යයෙන්. දැන් මේ කටුකුරුන් සානාසය මතක් කරලා දෙන්නේ නැහැ. එහෙම නෙමෙයි. දැන් මේ ජීවත් වෙන්න කාලෙදිම සම්පූර්ණයෙන්ම ආශ්‍රවයන් ඡය වීම හරහා දැන් තණ්හාව මාන දිට්ඨිය ඇති නොවන නිසා දැන් භවයක්වත් හදන්නේ නැහැ. භව තත්ත්වයක් හදන්නේ නැහැ. එහෙමනම් දැන් ඉන්නේ භව නිරෝධයක. හදමින් හිටිය භව තත්ත්වයන් අවසන් වුණා නිරුද්ධ වෙලා ගියා. දැන් භව නිරෝධයක් තුළ ඉන්නේ අලුත් භව තත්ත්ව හදන්න යන්නෙත් නැහැ. මොකද තේරෙනවා මේවා මේ කැඩෙන බිඳෙන දේවල්. කැඩෙන බිඳෙන භව තත්ත්ව මෙතන තියෙන්නේ. අවිද්‍යාව නිසා හදන භව තත්ත්වයක් මෙතන තියෙන්නේ. ඒ මිසක් ඇත්ත වශයෙන් පවතින භව තත්වයක් නෙමෙයි කියලා අන්න වැටුණාම උන්වහන්සේ මේ භව භව ස්වභාවයන් නැත්නම් භව තත්වයන් හැදීමේ තියෙන නිර්ර්ථකත්වය භව තත්වයක් හැදීමේ තියෙන අර්ථ ශූන්‍ය ස්වභාවය උන්වහන්සේට වැටහිලා ඒව හදාගෙන නැතුව ඉන්නවා භව නිරෝධයක් තුළම ජීවත් වෙනවා ඒකට ස්වාමීන් වහන්සේ මතක් කරනවා වෙන කිසිම ආගමක නැති විදිහේ පුදුම දෙයක් මෙතන තියෙන්නේ භව නිරෝධය ප්‍රත්‍යක්ෂ වෙන්නේ අර මහන මැසිමේ යටිනෝල ඉවරුණ අවස්ථාවේ අනුසය සමුග්ඝාතය ඒකම ආශ්‍රව කිසිවක් නැහැ. තණ්හා මාන දිට්ඨි කිසිවක් නැහැ. ඒ නිසා මේවා එනවා යනවා අමෘතේ එතනයි. අමතං පරිබුඤ්ජති. රහතන් වහන්සේලා අමෘතය පරිභෝග කරනවා. කියලා ඉතින් අර අමෘත තත්ත්වයක් නොමැරෙන තත්ත්වයක් පරිභෝග කරනවා. දැන් නොමැරෙන මැරෙන තත්ත්වය කියලා කියන්නේ අර අපි හිතින් හදාගෙන අවිද්‍යාව හරහා සංස්කරණය කරලා ඒ ආපු රටාව තුලින් තමයි අර උපාදාන වෙලා තමයි භව තත්ත්වයක් ඇති වෙන්නේ. ඒකේ නම් හට ගැනීමක් තියෙනවා. ඒකනම් අන්න පරිණාමයක් තියෙනවා. ඒකනම් අන්න අවසන් වීමක් තියෙනවා. නමුත් එහෙම එකක් නොහද ඉන්නවා නම් එහෙම හදන දෙයක් නැහැ. භව තත්වයක් නැහැ. එන්න භව නිරෝධයක්ම සාක්ෂාත් කරනවා. ඒ වගේම ඒ හරහා නොමැරෙන තත්වයක ඒ රහතන් වහන්සේ ඉන්නවා. මොකද අර తాවකාලික අමුතු ලෝකෙක ඉන්නේ නැහැ. සිහිනවල ජීවත් වෙන්න යන්නේ නැහැ. සිහිනෙන් අවදි වෙලා තමයි ජීවත් වෙන්නේ. එතකොට අන්න අමෘතය මේ පරිභෝග කරනවා කියලා කියනවා. ඉතින් ඒ නිසා ඕකේ තව ලස්සන කොටසක් තමයි අර පෙන්වන්නේ මේ කිංකෛරා උදපානේන ආපාචේ සබ්බතාසියුම් කියන ගාථානුත් ප්‍රකාශ කළා කියලා මේ ස්වාමීන් වහන්සේ තව පැත්තකින් මතක් කරනවා දැන් අර මේ ස්වාමීන් වහන්සේට එහෙම මතක ඇති අර දියපාරත් මං හිතන්නේ මම මතක් කළා අර එක්තරා අවස්ථාවක බමුණු ගමකින් මේ බුදුරජාන් වහන්සේ මහා සංඝයා වහන්සේලා වඩිනකොට ඒ බමුණු ගමේ ඉන්න බමුණෝ ඉතින් බුදුරජාන් වහන්සේට කැමති නැහැ. මොකද කරන්නේ? ලිං වලට ඔක්කොටම පිබ්බුදුරු අරව මේවා ජරාවල් දාලා ලින් ටික ඔක්කොම වහනවා. දැන් වතුර බොන්න තැනක් නැහැ. ඉතින් වතුර බොන්න තැනක් නැති වුනහම දැන් ඒ බුදුරජාණන් වහන්සේට ඕන වෙනවා මේ බමුණන්ට පාඩමක් උගන්වන්න. ඒ වගේමයි දැන් ගැඹුරකට දහමක් දේශනා කරන්නත් උවමනා වෙලා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ගිහින් වතුර ටිකක් අරන් එන්න කියලා. ඊට පස්සේ ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා මේ බලන්න ස්වාමීන් වහන්සේ මේ මෙතන හැමෝම මේ බමුණන් හැමතැනම ලිඳකටම මේ පිදුරු ආහාර මෙහි දාලා හරිම අපවිත්‍ර කළා. වතුර බොන්න තැනක් නැහැ. ලිඳක් නැහැ. අපි තා ටිකක් ඉවසමු මේ ඉස්සරහට හම්බෙනවා ගඟක් ගඟෙන් බොමු කියනවා. බුදුරජාණන් වහන්සේ නැවතත් කියන නෑ නෑ මට දැන් වතුර බොන්න ඕනේ කියලා. දැන් වතුර ඕනේ කියලා. ඊට පස්සේ ආයෙත් ඉතින් ආනන්ද හඳුරු බෑයි කියනවා. ආයෙත් ඕනේ කිව්වහම පස්සේ දැන් කරන්න දෙයක් නෑ. ආනන්ද බුදුරජාණන් වහන්සේගේ මේ පාත්‍රය අරගෙන යනවා වතුර ගේන්න. වතුර ගේන්න ගියාට පස්සේ ඉතින් ආශ්චර්යයක් සිද්ධ වෙනවා. ඒ තමයි ඒ වතුර ගේන්න ගිය ලිඳේ වතුර උතුරන්න ගන්නවා. අර තිබිච්ච මඩ පිදුරු අරව මේ ඔක්කොම ඉවතර ඇද දමමින් මේ වතුර බොහොම නිල් පාටට දැන් බොහොම පිරිසුදු වතුර උතුරා යනවා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේට හරිම මේ සතුටුයි ඒ වගේම හරිම ආශ්චර්යයක් වතුර පුරවගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ඔන්න පූජා කරනවා. පූජා කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඕක පානය කරන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ අහනවා මේ පිපාසය සංසිඳුණාට පස්සේ මොකටද වතුර? කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ කරපු එක් තරන්දම හරි ලස්සන උපහාසාත්මක මේ විහිළුවක් කියලා කියන්න පුළුවන්. මේ කතකින් හරි ගැඹුරක් මෙතන පෙන්නනවා. ඒ කියන්නේ දැන් උන්වහන්සේගේ පිපාසය සංසඳිලා තියෙන්නේ. සාමාන්‍ය පිපාසය කියලා කියනවා තණ්හාවට. මේ තණ්හාව සම්පූර්ණයෙන් සංසිඳලා නම් ඉතින් ආයෙත් එළියෙන් මොකක්වත් වමනා නැහැ. අපි ගාව මේ තණ්හාව තියෙන නිසා තමයි අපි හැම තිස්සෙම එළිය දිහා බලන්නේ. එළියෙන් මොනා හරි ඉල්ලන්නේ. එළියෙන් අරක ඉල්ලනවා මේක ඉල්ලනවා රූප ඉල්ලනවා ශබ්ද ඉල්ලනවා රසගඳ ඉල්ලනවා ඔය ඔක්කොම ටික අපි එළියෙන් ඉල්ලනවා මොකද අපේ තුල තණ්හාව තියෙන නිසා තණ්හාව සම්පූර්ණයෙන්ම ෂය වුණා නම් ඒකට තමයි නිවන කියන්නේ ඒකට තමයි පිපාස මේ පිපාස විනයෝ කියලා කියනවා පිපාසය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා ඒ පිපාසය සංසුනනට පස්සේ ඉතින් ආයේ ඉතින් කොච්චර වතුර ගෙනාවත් වැඩක් නැහැ ඒ කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ මෙතන මේ ගැඹුරෙන් මතු කරන්නේ. ඒතර මේ කටුකුරුන් සානාසෙත් කියන්නේ දැන් අන්න ඒ වගේ පිපාසය සංසිඳුණා නම් තණ්හාව සම්පූර්ණයෙන් ඡය වෙලා නම් ආයෙත් අර එළියට ගිහිල්ලා අලුතෙන් භව තත්ත්ව හදන්න යන්නේ නැහැ. අලුතෙන් මේ නිර්මාණ කරන්න යන්නේ නැහැ මේ ආයි අලුත් ලෝක. ආයි මේ එළියට ගිහිල්ලා කානිවල් එකකට ගිහිල්ලා ආනිවල් එකක සතුට වෙන්න ඕනේ කියලා උවමනාවක් නැහැ. නැත්තම් ආයෙ ඔන්න එළියේ ගිහිල්ලා අයිස්ක්‍රීම් එකක් කාලා අයිස්ක්‍රීම් රස ලෝකයක ඉන්න ඕනේ කියලා ඉතින් අවශ්‍යතාවයක් නැහැ. දැන් ඔය සමහර මේ මොකද්ද මේ වෙළඳ දැන්වීම එහෙම තියෙන්නේ. රස ලෝකයක මේ උපදින්න එන්න කියලා. ඉතින් එක එක ಜಾති පෙන්න පෙන්න ඉතින් ඒ අපේ හිතේ තියෙන තණ්හාව වර්ධනය කර කර ඒ තණ්හාවෙන් ඒ ලෝකෙට එන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අපිත් අර අපේ තියෙන කීයක් හරි ඉදන් කළා. ඒගොල්ලෝ ඒ පෙන්නන తాවකාලික ලෝකෙ ගිහිල්ලා ඉතින් අපි අතරමං වෙනවා. ගිහිල්ලා ඉතින් ටික වෙලාවයි ආයෙත් ඉතින් ආයෙ එකක් ඉවර වෙනවා අවසන් වෙනවා ඒ මිනිස්සු ඉතින් ඒක වැඩි කලාවක් දෙන්නේ නැහැ ඉතින් එහෙම දුන්නොත් ඉතින් මේ බිස්නස් පාඩු වෙනවනේ. ඊට පස්සේ ඉතින් ආයෙ අතහැරලා දානවා. ඉතින් ආයෙත් අර පරණ ලෝකෙටම දැන් වැටෙනවා. ඉතින් ආයෙත් ඉතින් අර පරණ විදිහටම ඉතින් මధుරෝ කකා හැම ඉන්න පටන් ගන්නවා. ඉතින් ආයෙත් ඉතින් තව එක්කෙනෙක් කතා කරනවා. මේකට එන්නකො මේකට ආවනම් ඔන්න අපි ඊට වඩා ලස්සන එකක් දෙන්නම් කියලා යනවා. ඉතින් ආයෙත් අර එකතු කරගත්ත කීයක් හරි වේදන් කළා. ආයෙත් ඉතින් ඒ එතනට ගිහිලා අන්න අලුත් ලෝකයක් හදාගන්නවා. එතනත් හැබැයි පොඩි කාලේ. ඉතින් මේ විදිහට අපි හැම තිස්සෙම අර එළියේ ලෝක හදා හදා එළියේ භව තත්ත්ව හදා හදා තමයි අපි ජීවත් වෙන්නේ. දැන් මේ රහතන් වහන්සේ කෙනෙක් සම්පූර්ණයෙන් මේ තණ්හාව ෂය කරාට පස්සේ පිපාසය සම්පූර්ණයෙන්ම සංසිඳුණාට පස්සේ ආයි එළියෙන් කොයි තරම් ආරාධනා ලැබුණත් උන්වහන්සේට වැඩක් නැහැ මේ එළිය ගිහිල්ලා අමුතෙන් අමුතෙන් ලෝකයක් හදන්න. අමුතෙන් භව තත්ත්වයන් නිර්මාණය කරගන්න. ඒ බඳු භව තත්ත්වයක හිර වෙලා કૃත්‍රිම ආස්වාදයක් ලබන්න උන්වහන්සේට උවමනාවක් නැහැ. ඉතින් උන්වහන්සේ මොකද ඉන්නේ අමෘත තත්ත්වයක. භව නිරෝධ වෙච්ච තත්ත්වයක තමයි උන්වහන්සේ ඉන්නේ. ওই කාරණාව තමයි එතකොට ස්වාමීන් වහන්සේ මේ තුන්වෙනි ගාථාව මේ විස්තර කරමින් ප්‍රකාශ කරන්නේ. ඊළඟට ඔන්න අපි එනවා හතරවෙනි ගාථාවට. හොඳයි. තින කට්ට සමං ලෝකං යදා පඤ්ඤාය පස්සති මමත්තං සෝ අසංවින්දං නත්ථි මේති නසෝචති මේ ඔක්කොම ශූන්‍යතාව පිළිබඳ වටිනා ගාථා. යම් අවස්ථාවක කෙනෙක් ප්‍රඥාවෙන් මේ මුළු ලෝකයේම අභ්‍යන්තර බාහිර මේ මුළු ලෝකයේම තින කට්ට සමං තනකොළ දී කැබලි හා සමාන කර ඒ කියන්නේ નિසරු කියන එකයි. નિසරු ස්වභාවයෙන් අඤ්ඤාය පස්සති. ප්‍රඥාවෙන් දුටුවා නම් මමත්තංසෝ අසංවින්දා. මමත්වයක් පිළිබඳ හැඟීමක් නැතිවන්නේ මමත්වයක් අල්ලාගන්නේ නැතිව නත්ති මේති න සෝචති මට යමක් නැති වුණා කියලා අඬන්නේ නැහැ. අර භව නිරෝධය කියන වචනයට භයවන්නේ නැහැ. මක් නිසාද මේ ඔක්කොම નિසරු දේවල්. මෙතනදීත් අපිට යම්කිසි දෙයක් ප්‍රකාශ කරන්න වෙනවා. සමහර විට මේවා අමුතුවෙන් විස්තර කළ යුතු දේවල් නෙවෙයි කියලා හිතෙන්න පුළුවනි. මේ ලෝකයේ තියෙන දේවල් දේවල් වෙන්නේ කොහොමද කියන එක. අපි දැන් හිතමු නාට්‍ය ගැන කල්පනා කළ නිසා ඒකට සමාන එක්තරා ජවනිකාවක් ලෝකයෙන් ගන්න බලමු. දැන් ඔන්න යම්කිසි කෙනෙක් කැලෑ පාරක ගමන් කරනවා. හදිසි ගමනක් යන අතරේ එක කකුලක් හැපෙනවා ගලක. බොහොම වේදනයි. අර ගලට සාප කරලා ගල අහකට තල්ලු කරලා දානවා. තව ටිකක් එහාට එනකොට තවත් ගලක තවත් ගලක් කකුලේ හැප්පෙනවා. ඒක අරිටත් වඩා බොහොම වේදනා සහිතයි. ආයෙත් හැරලා බලලා අර ගල හිමීට අහුලගෙන වටපිට බලලා ඒක පිහිදාලා ඒක ලේන්සෝකින් නොතලා ඉනේ සංගව ගන්නවා. ඉස්සල්ලා හැපුණෙත් ගලක්, පස්සේ හැපුණෙත් ගලක්. මොකද්ද මේ වෙනස? ඉස්සල්ලා හැපුණේ තිරිවාණ ගලක්, පස්සේ හැපුණේ මැණික් ගලක්. එතකොට ලෝකයා තුල මේ මැණික් ගල නිසා ඇතිවෙන තණ්හා මාන දිට්ඨි නිසා ලෝකයා මැනික වටිනා දෙයක් හැටියට සලකනවා. ඉස්සෙල්ලා කකුලේ හැපුණේ අවාසනාවට පස්සේ හැපුණේ වාසනාවට. දැන් මේ කියන සිද්ධිය ඇත්ත වශයෙන්ම අපි චිත්‍රපට කැමරාගත චිත්‍රපටි කැමරාගත කර කරතොත් එක්තරා විදිහට හාස්‍යජනක નાට්‍යයක්. ඔන්න ඔය විදිහේ තත්වයක් ලෝකයේ හැම එකක්ම පිළිබඳ තියෙන්නේ. ලෝකයේ අවට තිබෙන දේවල් රන් රෙදි මුතුමැණික් මේ හැම එකක්ම අපි පාවිච්චි කරන හැම දෙයක්ම රහතන් වහන්සේට පේන්නේ නාට්‍ය වේදිකාවට වේදිකාවක ඇති උපකරණ ගොඩක් වගේ. ඒ වේදිකාවේ පසුබිමේ නිස්තිබිලා වේදිකාවට ගත්තට පස්සේ ඒවා ඇත්ත දේවල් හැටියට පේනවා. ඒ ඒ ජවනිකාවට අදාළ හැටියට ඇත්ත දේවල් හැටියට පේනවා පමණක් නෙවෙයි ඒවා අපේ හිතේ තැම්පත් වෙනවා. ඒවා එසේ තැම්පත් වෙලා තමයි උපාදානස්කන්ධ හැටියට අපි මේ දීර්ඝ සංසාරේ අරගෙන යන්නේ ඇලුම් බැඳුම් ගැටුම් ආදිය. සංසාරයේ අර කියාපු විදිහට සමහර විට අතීතයේ ඇති කරගත්තු දේශ, අතීතයේ ඇති කරගත්තු ඇලුම් මේ වනුව තමයි යටිහිතේ වගේ හැසිරීම් පවතින්නේ. වෙන එකක් තබා කර්මානුරූපව ඒවා තමයි සමහර විට පරිගැනීම්, ඇලුම් බැඳුම් ආදී ඇති වෙන්නේ. මේවා ගැන කල්පනා කරලා බලනකොට හරියට අර එක ජවනිකාවක යමක් පාපුටුවක් හැටියට ගන්නකොට ඒක ඇත්ත වශයෙන්ම පාපුටුවක්. ඊළඟ ජවනිකාවට ඒක ගන්නකොට ඒ බඩුවමයි කියලා හැඟීමක් නැහැ. මේක මවාපෑමක් කියන හැඟීමක් නැහැ. අන්න ඒ විදිහේ තත්වයක් තමයි අර සංස්කාර භව. මේවා තනිකර සංස්කාර භව නොදැනීමෙන් ලෝකයා මේ සංකල්ප දැඩිව ගැනීම නිසා අසුවල් જાතියේ මම අසුවල් අසුවලා කියලා ওই විදිහට ලෝකයේ තියෙන සචේතනික අචේතනික වස්තු සමුදායම ගන්නවා. ඇත්ත වශයෙන්ම පෙන්눔 කරන්න පුළුවන් අපි අර නාට්‍යයක චිත්‍රපටයක යොදා ගන්න తాවකාලිකව වෙලා පීමහ ගන්න යොදා ගන්න දේවල් වගේ. මේ සතර මහා භූතයින්ගේ හොල්මන් කියලා ප්‍රකාශ කළේ ඒකයි. සතර මහා භූතයින් තමයි ඒ අතින් පෙන්눔 කරන මහා පුදුම හොල්මන් කාරයින්. මේ හොල්මන් වලටයි ලෝකයා මුලා වෙලා අර රූප සංඥාව ඇති කරගන්නේ. ওই විදිහේ භවනාටකයේ තිබෙනවා තිබෙන එක්තරා ස්වභාවයක් ඔය විදිහට ඔය විදිහට භවනාටකයේ තිබෙන එක්තරා ස්වභාවයක් මෙතනින් ප්‍රකාශ කරනවා. හොඳයි. නැවතත් ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ අර කලින් මතක් කරපු මේ නාට්‍ය උපමාව ඒ නාට්‍ය උපමාවේදී එක්තරා මේ මොකක් පුටුවක් අයකක් තියෙනවා. ඉතින් ඒක එක්කෙනෙක් එක ජවනිකාවකදී පුටුවක් වශයෙන් පාවිච්චි කරනවා. ඒතකොට ඉතින් අපි හිතමු අපිත් ඒ ජවනිකාය තුළ හිටියා. ඒකට අපිට තේරෙනවා මේ තියෙන පුටුවක් කියලා. අපිත් ඒක හොඳට පුටුවක් වශයෙන් සැලකෙමින් තමයි එතන ජවනිකාව තුළ ජීවත් වුනේ. ඊට පස්සේ ඒ ජවනිකාව අවසන් වුණාට තවත් වෙන ජවනිකාවක් පටන් ගන්නවා. ඒ ජවනිකාවේදී ඉන්න උජාරුවට ඉන්න කෙනා ඒක පුටුවක් විදිහට පාවිච්චි කරන්න. එයා කකුල් දෙක තියන්නේ පාවිච්චි කරන්නේ. යටිපතුල් දෙක තියාගෙන ඉන්න එක පාවිච්චි කරනවා. එතකොට ඒකට ඒක සාමාන්‍යයෙන් කියනවා පාපුටුවක් කියලා. දැන් අපිත් ඒ සිද්ධිය තුළ ඉජවනිකාව තුළ ජීවත් වෙනවා. දැන් අපිටත් අරගෙන පාපුටුවක්. අකුල තියෙන එකක් ඒක බවටපත් වෙනවා. දැන් අපිත් ඒක එහෙම තමයි කියලා අරගෙන ඉන්නවා. නමුත් අපි මේ හොඳට අවබෝධයෙන් නැත්තම් මේ ඒ ජවනිකාව තුළ හිර වෙන්නේ නැතුව, ඒ ජවනිකාවෙන් භවයක් හදන්නේ නැතුව, ඒ ජවනිකාවෙන් ලෝකයක් හදන්නේ නැතුව, එහෙම නැත්නම් ඒ ජවනිකාව තුළ අපි ජීවත් වෙන්න යන්නේ නැතුව අපි මේ ලෝක ජීවත් වෙලා මේ එළියේ තියෙන නාට්‍යයක් එළියේ තියෙන මේ හුදු මවාපෑමක්ය මේ කලින් පෙන්න පෙන්වේ පුටුවමයි මේ දැන් මේ මනුස්සයා කකුල තියන්න පාවිච්චි කරලා තියෙන්නේත් කියලා ඒ වැටහීමෙන් යනවනම් අපිට අර තරම් රස වින්දනයක් හම්බෙන්නේ නැහැ. අර තරම් මුලාවක් වෙන්නේ වෙන්නේ නැහැ. අපිට එකwidehat හරි උදාසීනමක් බවක් තමයි අපේ හිතේ ඇති වෙන්නේ. මොකද මේවා ඔක්කොම තේරෙන මේ හුදු මවාපෑම් පමණයි. බොරු කරන්නේ තනි කර කියලා මේ අපිව රවට්ටන්නයි හදන්නේ කියලා ඔන්න තේරෙනවා. එතකොට අර මේක තවදුරටත් රස විඳින්න උවමනාවක්, මේකට විසිල් ගහන්න උවමනාවක්, කොල්වර සම් දෙන්න උවමනාවක් මොකක්වත් ඇති වෙන්නේ නැහැ. මොකද තේරෙනවා මේවා ඇති දෙයක් නැහැ. මේ මිනිස්සු මේ රංගපානවා කියලා අන්න Tamanට තේරෙන්න ගන්නවා. ඒත් ඔය තත්ත්වය තමයි ඉතින් මොකක් කරන්න අපිට නැත්තේ. මොකද අපි ඒවර බලන්න ගියාම ඒවැය තියෙන ආකර්ෂණීය ගතිය නිසා අපි දන්නේම නැතුව ඒ තුළ හිර වෙන ගතියක්. ඒකෙම වහලෙන් බවට පත් වෙන ගතියක්. ඒක තුළ ජීවත් වෙන ගතියක්, භව තත්ත්වයක් හදන ගතියක් තමයි තියෙන්නේ. ඉතින් එතකොට මේ මේ හැම දැන් ස්වාමීන් වහන්සේතර මතක් කරනවා දැන් අපි තමයි එතකොට මේ හැම එකටම දැන් එකකදී පුටුවක් කියලා ගත්තේ ඊළඟ එකේ පාපුටුවක් කියලා ගන්නවා. තව උපමාවක් ප්‍රතින ස්වාමීන් වහන්සේ දෙනවා එකකදී මීට කලින් එකකදී එක එක අවස්ථාවකදී අපි තුමු වයසක මිනිහෙක් ඔන්න යනවා. එයාට දීලා තිනවා කෝටු කෑල්ලක්. එයා ඒක එල්බගෙන යන්නේ. ඒක බස්තමක් වශයෙන් නැත්නම් හැරමිටියක් වශයෙන් පාවිච්චි කරනවා. අපි තුමු ඒ ලියම ඔන්න වෙන කෙනෙක් ඇවිල්ලා ඔන්න හතුරෙක් එනකොට ඒකෙන්ම පහර දෙන්න පොල්ලක් වශයෙන් පාවිච්චි කරනවා. එතකොට අපිට අරක මුලදී හැරමිටියක් කියලා අපි ගන්නවා. මේ වෙලාවදී ඒකෙන් බය වෙලා ඔන්න මේ පොල්ලක් කියලා හිතේ බයක් ඇති කරගන්නවා. හැබැයි මේ එකම දේ අතෙන්දී නම් හැරමිටියක් වුණා මෙතෙන්දී නම් පොල්ලක් වුණා. මුගුරක් වුණා. ඉතින් වගේ දැන් මේ තවත් තැනක පෙන්නනවා දැන් අපි ඔන්න මේ දෙන වටනකම් අනුව මේක කොයිතරම් සිද්ධ වෙනවද කියන්න. මේ එක අවස්ථාවේ ඔන්න කකුල හැපුණා. කකුල හැපිලා තියෙන තිරුවාන ගලක්. කියලා ඉතින් අපි ඒ තිරුවාන ගල් වලට එච්චර ඉතින් වටනකමක් දෙන්නේ නැහැ. ඉතින් එතකොට ඒකට සාප කළා. පුදුම අවාසනාවක් කියලා හිතලා යනවා යන්න. අවාසනාවකට කරුමෙට මේ ගල කකුල හැපුණා කියලා බැලලා යනවා. ආයෙත් කකුල හැපෙනවලු වෙන ගලක්. හැබැයි ඊටත් වඩා රිදෙනවා. හැබැයි හැපල හැරලා බැලුවාම මේ ඇත්ත වශයෙන්ම මැණික් ගලක්. ඉතින් නැගිටලා බලලා ආයි පිහිදාලා හොදලා සාක්කේ දාන් යනවලු. දැන් අන්න අපි වටනකමක් දුන්නා. හැබැයි එකම දේ උනේ කකුලේ හැකුණා, රිදුණා, ඒ ටික ඔක්කොම ඇත්ත. ඒ ටික එහෙම සිද්ධ වුණා. නමුත් අන්න අපි වටනකමක් දුන්නා. අරකට නම් තිරුවන ගලක් ඉඳ වටකමක් දුන්නේ මේකට නම් මණික් ගලක් කියලා වටකමක් දුන්නා. ඉතින් ඔන්න ඔයගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් අපි ගාව තියෙන මේ කෙලෙස් ස්වභාවයන්ට අනුරූපව අපි ඒ ඒ සිද්ධියට වටකම් දෙනවා. එකකට එකක් එක ගැටෙනවා, තව එකක් එක ඇලෙනවා. එතකොට මෙන්න මේ කටුකෙන් සාරස් එතකොට මේ මතක් කරලා දෙනවා ඇත්ත දේවල් මේවා ඇත්ත දේවල් හැටියට පෙනෙනවා පමණක් නෙවෙයි ඒවා අපේ හිතේ තැම්පත් වෙනවා. ඒක තමයි ඒකාතකෙන් තියෙන භයානකත්වය. අපි මේ භාෂාවන් හදාගෙන මේවට අගයන් ආඩම්බරයන් දීගෙන වටනකම් දීගෙන කටයුතු කරනවා. දන්නේම නැහැ අපේ හිතේ ඕවාවිලා තැම්පත් වෙලා. ඉතින් අපි ඒ රාමුවටම හිර වෙනවා ඊළඟට. දැන් අපි තුන අපි හිතා ඉන්නවා අපි කැමති නිල් පාටට කියලා. ඉතින් ඔය නිල් පාටට හැමදාම ඉතින් අම්මලා තාත්තත් නිල් පාට කැමතියි, දරුවොත් නිල් පාට කැමතියි, සීයලත් නිල් පාටට කැමතියි. ඉතින් ඊළඟ භවයේ සමහර නිල් පාටට කැමති වෙන්න ඉඩ තියෙනවා. මොකද මේක තැම්පත් වෙනවා. ඊළඟට දරුවන්ටත් නිල් පාටට කැමති අල්ලා කියලා කියනවා. ඒ නිසා එතකොට අන්න තන්නේම නැහැ නිල් පාටට කැමැත්තක් ඇති වෙලා. අන්න දැන් අර ආශ්‍රයයක් වශයෙන් මේ මොකද්ද අනුසයක් වශයෙන් මේ සංඥා අනුසෙන්ති කියලා කියනවානේ. සංඥාවන් අනුසය වශයෙන් තැම්පත් වෙලා. මේ පාට තමයි කැමති. ඒකමයි හොයන්නේ. කොහේ හරි ගියත් පුටුවක් ගන්න ගියත් නිල් පාටක් හොයනවා. ඊළඟට ඇඳුමක් ගන්න ගියත් නිල් පාට හොයනවා. ඊට කොඩියක් දාන්න ගියත් නිල් පාටින් දානවා. ඉතින් ඔක්කොම නිල් පාටෙන්ම කරන්න හදනවා. මොකද අර ආශ්‍රයයක් වශයෙන්, අනුසයක් වශයෙන් නිල් පාටට යන කැමැත්තක් ඇති වෙනවා. ඉතින් බැලුවාම මේක ඇති දෙයක් නෑ මේ රෙදි කෑල්ලකට. මේ පාට ටිකක් දාලා තියෙන්නේ. ඉතින් අර රහතන් වහන්සේට මේකේ තියෙන මේ බොරුව, මේ මුලාව පේන්න ගන්නවා. එතකොට ඉතින් අර මේක ඇති දෙයක් නෑ. ඒකෙදි මේ කතේ ගැටුමක් ඇති කරගන්න යන්නේ නෑ. කොළ පාටට කැමති අයත් එක්ක ඉතින් නිල් පාටට කැමති අය ඉතින් ගැටුමක් ඇති කරගන්න යන්නේ නැහැ. මොකද තේරෙනවා මේක ඇති දෙයක් නැහැ කියලා. ඔන්න ඔයගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට මේ සායනහස මතක් කරනවා මේ ඇත්ත දේවල් හැටියට පෙන්වනවා පමණක් නෙවෙයි ඒවා අපේ හිතේ තැම්පත් වෙනවා. ඒව ඇසේ තැම්පත් වෙලා තමයි උපාදානස්කන්ධ හැටියට අපි මේ දීර්ඝ සංසාරය අරගෙන යන්නේ ඇලුම් බැඳුම් ගැටුම් ආදිය. ඉතින් ඒ හින්දා අපි සමහර කෙනෙක් ඇති වුණ ගමන් ඔන්න එයා එක ගැටෙනවා, අනේ තාතෙන එක එක ඇලෙනවා. ඉතින් ඔක්කොම අපේ අර හිතේ තැම්පත් වෙලා තියෙන රාමුවට අනුරූපව. අපේ හිතේ මෙන්න මේ හැඩේ කෙනෙක් නම් කැමතියි කියන රාමුවක් තියෙනවා. මේ හැඩේ කෙනෙක් නම් අකමැතියි කියලා රාමුවක් තියෙනවා. මේ જાතියේ කෙනෙක් නම් කැමතියි කියලා රාමුවක් තියෙනවා. මේ જાතියේ කෙනෙක් නම් අකමැතියි කියලා රාමුවක් තියෙනවා. ඉතින් මේ රාමුව ක්‍රියාත්මක වෙන තාක් අපි මේ රාමුවේ හිර වෙන තාක් ඉතින් අපි ගැටෙනවා. නැත්නම් අපි ඇලෙනවා. ඔන්න වගේ රාමු වල හිර වෙන ගතියක්. පුරුදු වල වහලුන් වෙන ගතියක් තමයි අපේ හිත තුළ තියෙන්නේ. ඉතින් අපි ඒවට අනුව දුවනවා, පයින්නවා, අතපය විසි කරනවා. නැත්තම් වෙනඳ ගන්න යනවා. ඉතින් මේ වගේ ස්වභාවයක් තමයි අපි කය හරහා කරන්නේ. ඉතින් මේ නිසා එතකොට මෙන්න මේ කටුදෙන් සාරසිතර මතක් කරනවා මේක මවාපෑමක් කියන හැඟීමක් මේ අනිවිදි තත්ත්වය තමයි සංස්කාර බව. මේවා තනිකර සංස්කාර බව නොදැනීමෙන් ලෝකයා මේ සංකල්ප දැඩිව ගැනීම නිසා අසුවල් જાතියේ මම අසුවලා කියලා ওই විදිහට ලෝකයේ තියෙන සචේතනික අචේතනික වස්තු සමුදායම ගන්නවා. ඇත්ත වශයෙන්ම තේරුම් ගන්න පුළුවන් අපි අර නාට්‍යක නාට්‍යක චිත්‍රපටයක යොදා ගන්න తాවකාලික වේලාව පරිමහා ගන්න යොදා ගන්න දේවල් වගේ. ඉතින් මේ ඔක්කොම ඉතින් එකwidehatකින් බහ නාටකයක් කියලා කියන්න පුළුවන්. එතකොට දැන් මේ මේ ගාථාවේදී දැන් රහතන් වහන්සේ කෙනෙක් දකින්නවලු තින කට්ට සමන් ලෝකම්. මේ ඔක්කොම නිකන් තනකොළ කෑලි වගේ. දර කෑලි වගේ මේ ඔක්කොම තියෙන එකම ස්වභාවයක් තියෙන එකම සංස්කාර ස්වභාවයක් තියෙන. අපි මේවට වටකන් දුන්නේ නැත්තම් මේ තියෙන ධාතු ස්වභාවයන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු ස්වභාවයන් දන්නේ නැහැ මේක මේ ස්ත්‍රී ශරීරයක ඉන්න අය පුරුෂ ශරීරයක ඉන්න අය තනකොළ කෑල්ලක තියෙන අය ගලක තියෙන අය ගහක තියෙන අය මේ කියලා ඒ ධාතුන් දන්නේ නැහැ. අපි තමයි ඒවට වටනකම් දීලා තියෙන්නේ. ඉතින් ඔය ප්‍රශ්නේ තමයි තියෙන්නේ. එතකොට දැන් රහතන් වහන්සේ කෙනෙක් දකින්නවලු තින කට්ට සමන් ලෝකං යදා පඤ්ඤාය පස්සති. ප්‍රඥාවෙන් දකිනකොට මේ තුන තියෙන නිකං හුදු සංස්කාර සබයක් පමණයි. මමත්තං සෝ අසංවින්දං නත්ති මේති න සෝචති. ඒ නිසා මමත්වයක් පිළිබඳ හැඟීමක් නැති නිසා මමත්වයක් වශයෙන් අල්ලගන්න නැති නිසා මම එක් වශයෙන් අල්ලන්නේ නැති නිසා නත්ති මේති න සෝචති. මම මට යමක් නැති වුණා කියලා දුකක් ඇති වෙන්නේ නැහැලු. ඒ නිසා මේ සානස මතක් කරනවා දැන් අර සිද්ධියේදී අදිමුත් රහතන් වහන්සේ මැරුවත් මේ උන්වහන්සේට දුකක් ඇති වෙන්නේ නැහැ. මොකද මේ එකක්වත් කය මමෙක් කියලා අරගෙනත් නැහැ. වචනේ මමෙක් කියලා අරන් නැහැ. මම මනස මමෙක් කියලා අරන් නැහැ. මේ එකක්වත් මමෙක් කියලා අරගෙන නැහැ. ඉතින් ඒ නිසා මෙතන දැන් දැන් වැටහෙන්නේ මේවා හුදු සංස්කාර රසක් වශයෙන්. ඉතින් මේ සංස්කාර ටික සුද්ධ සංස්කාර ටික ඇතිලා නැතිලා යෑම සම්බන්ධයෙන් උන්වහන්සේගේ හිතේ තැතිගැන්මක්, ශෝක කිරීමක්, වැළපීමක්, හැඬීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඉතින් වාසනාවකට එතෙන්දී නම් මේ අදිමුත්ත රහතන් වහන්සේගේ මේ තියෙන නිර්භීතත්වය දැකලා અභීත ස්වභාවය දැකලා උන්වහන්සේ මේ මරණය ඉදිරියේ බොහොම නොසෙල්වී ඉන්න ස්වභාවය දැකලා ඒ සොරදෙටුවා පැහැදෙනවායි කියනවා. සොරදෙටුවා පැහැදිලා ඒ ඔක්කොම කට්ටිය හොරු ටිකක් මහල වෙනවායි කියලා තියෙනවා. ඒ කාරණා ටික තමයි ඒකට මෙතනදි මතක් කරේ. හොඳයි අපි තව ටිකක් ඉස්සරහට යමු. මේ කියන භවනාටකයේ ශුන්‍යත්වයේ නිස්සාරත්වයේ පිළිබඳ එක්තරා අංශ මාත්‍ර අවබෝධයක් හරි යෝගාවචරිකුට ලබා ගන්න පුළුවනි. සතිපට්ඨාන සූත්‍රයට අනුව සම්පජඤ්ඤේ නිරියව පැවැත්වීමේදී සම්පජඤ්ඤය පුරුදු කිරීමේදී මේ යෝගාවචරයට නොමිලේම ඒක නොමිලේම ඒක පුද්ගල නාට්‍යයක් නරඹන්න අවස්ථාව ලැබෙනවා. මෙන්න මේ විදිහේ නාට්‍යයක්. ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති. යන්නේ හෝ යෙමි දැනගනි. තිතෝ වා තිතෝ මිහිති පජානාති. සිටියේ හෝ සිටියමි දැනගනි. නිසින්නෝ වා නිසින්නෝ මිහිති පජානාති. උන්නේ හෝ උන්නේ මී දැනගනි. සයානෝවා සයානෝමි සයානෝම්හිති පජානාති. හෝනේ හෝ හෝනේ මී දැනගනි. ඔය විදිහට ඉරියව් පැවැත්ීමේදී තම තමන්ගේ ස්වરૂපය තම තමන්ටම පේනවා හරියට ඒක පුද්ගල නාට්‍යයක් වගේ. ඒ වගේම අර රූප ධර්මයන්ගේ පදනම ඉවත් වන විට නාම ධර්මයන් එක්තරා විදිහක අර්ථ ශූන්‍ය හොල්මන් බවට පත් වෙනවා. රූප ධර්මයන්ගේ පදනම තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ඒවා. මේ පඨවි ආපෝ තේජෝ වායෝ පිළිබඳ යම්කිසි විරාගයක් සිටේ ඇති වෙනකොට ඒ යෝගාවචරයට පෙනෙනවා මේ නාම ධර්මයනුත් නිකන් හොල්මන් ගොඩක් වගේ. සමහර විට නැති දේවල් ගොඩක් එක්කයි මේ රඟපෑමක් කරන්නේ කියලා. නැති දොරක් අරින්නේ නැති පුටුවක්. ওই විදිහට දැන් මේකත් අපි නිතර යොදා ගන්න නාට්‍ය චිත්‍රපටි උපමා අනුව කල්පනා කරලා බැලුවොත් ලෝකයේ තියෙන එක්තරා නාට්‍ය සම්ප්‍රදායක්. ඒක මේ කාලයේ ඒක මේ කාලයේ හැඳින්වෙන්නේ අභිරූපන නාට්‍ය නමින්. මේ නාට්‍ය විශේෂයේ එක්තරා විදිහක ගොළු නාට්‍ය වර්ගයක්. මේ නාට්‍යවල සමහර විට මෙන්න මේ වගේ ජවනිකා දකින්න පුළුවන්. නැති පාපැදියකින් නැති කන්දක් නැගලා නැති කෙනෙක් හම් වෙලා නැති සාකච්ඡාවක් කරනවා. එහෙම නැත්නම් නැති පුටුවක ඉඳගෙන නැති මේසයක් උඩ නැති පොතක නැති පෑනකින් නැති ලිපියක් කියනවා. මේ නැති නැති කියලා අපි ප්‍රකාශ කළේ මොකද? වේදිකාවේ පාපැදියක්වත් කන්දක්වත් වෙන පුද්ගලයෙක්වත් වෙන දෙයක්වත් කිසිම භාණ්ඩයක් නැහැ. නමුත් අර අභිනයෙන් අංග චලනයෙන් මුද්‍රා ආදීන් යම්සි දෙයක් පෙන්වුම් කරනවා. මේ විදිහේ නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයින්ට ඇතිවන්නේ හාස්‍ය රසයක්. මේක විහිළුවක් වගේ. ඔන්න ඔය විදිහේ ස්වභාවයක් අර යෝගාවචරයට පැටහෙන්න පටන් ගන්නවා. අර රූප ධර්මයන් ධාතුන් ශූන්‍ය වශයෙන් බලමින් සතර මහා භූතයින් ශූන්‍ය වශයෙන් සලකමින් නාම රූප සම්මර්ෂණය කරන අවස්ථාවේ කෙනෙකුට වැටහෙන්න පුළුවන් මේ භවනාටකයේ ඇති ශුන්්‍යත්වය, නිස්සාරත්වය, අංශු මාත්‍රයක්වත්. නැති දේවල් එක නේද මේ වැඩ ගෙනියන්නේ කියලා. වැඩේ ගෙනියන්නේ කියලා. නැති දේවල් එක නේද මේ වැඩේ ගෙනියන්නේ කියලා. හරියට අර වේදිකාවේ නැති පාපැදියකින් නැති කන්දක් නගින්න වගේ එහෙම නැත්තම් නැති මේසයක් උඩ නැති පොතක යමක් කියන්නා වගේ නැති දේවල් සමග ඒකම වැටහෙන්නේ මොකද්ද? මේ නාම ධර්ම කියන්නේ අර රූප ධර්ම මුල් කරගෙනයි රූප ධර්මයන්ටත් මේ නාම ධර්ම උපකාරී වෙනවා කියලා එක්තරා වැටහීමක්. මේ දෙක තුලින් මතුවෙන්නේ මොකද්ද? මේ එකක්වත් සංඥා ගොඩවල් හැටියට අරගෙන යම්කිසි වට්ටෝරු වෙදකමක් කිරීමට අවස්ථාවක් නෙමෙයි මේ. නාමය නිසා රූපය පවතිනවා නම් රූපය නිසා නාමය පවතිනවා නම් දෙකම ශුන්‍යයි. ඒ ශුන්්‍යතාව පිළිබඳව වැටහීමයි මෙතන තියෙන්නේ. මෙතන කියන්නේ. මේවා කෑලි වලට කඩලා ගොඩගසාගෙන එක්තරා විදිහක වට්ටෝරු වෙදකමක් ආරම්භ කළොත් අර සංඥා හිතේ එකතු වෙනවා. මේන් මිදෙනව වෙනුවට බැඳෙනවා. ඔන්න ඔය විදිහේ தත්වයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. හොඳයි. එතකොට අටවෙනි දේශනාව සමාප්ත කරමින් ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ දැන් කෙනෙක් සති සම්පජඤ්ඤය දිනු කරනකොට සක්මන් භාවනාවක් අපි කරනවා කියලා හිතමු. ඒක සක්මන් භාවනාවක් කරගෙන හොඳට ඉස්සරහට ඉස්සරහට යනකොට මම දැන් හිත ටිකක් අරමුණේ ඉන්න පටන් ගන්නවා. වම දකුණේ ඉන්න පටන් ගන්නවා. දැන් ආයි වම දකුණ කියන්න උවමනාවක් නැහැ. හොඳට මේ ඉරියව්වේම හිත පිහිටනවා. දැන් හිත පිට යන්නේ නැහැ කියලා අපි හිතමු. දැන් ඕක බලාගෙන යනකොට ඔන්න දැන් තද ගති දැනෙනවා, රළු ගති දැනෙනවා, උණුසුම් ගති දැනෙනවා, සිසිල් ගති දැනෙනවා, සෙලවීම් දැනෙනවා. ඔක්කොම බලබලා යනවා. ඉතින් ඔහොම බලබලා බලබලා හොඳින් යන්න යන්න යන්න අර හිතේ තිබිච්ච පරණ සංඥා ටික ගැලවිලා ගිහිල්ලා නැත්නම් සංඥා ටිකක් අඩු වෙලා ගිහිල්ලා හිත ටිකක් එකලස් වෙනකොට සංසිඳනකොට තමන්ට තේරෙනවා මේක නිකන් මේ රූකඩයක් වගේ. දැන් මේ කය ඔහේ යනවා. ඔහේ එනවා. ආයේ හැරෙනවා. ආයේ එනවා. මේක නේ රූකඩයක් වගේ එහාට මෙහාට යනවා. එහෙම නැත්නම් නිකන් හබල් ගන්නවා වගේ නිකන් ඔරුවක් පදිනවා වගේ තමාට තේරෙනවා. නැත්නම් බයිසිකලයක් පදිනවා වගේ නිකන් ඔහේ තේරෙනවා. කාය නිකන් රූකඩ වගේ එහෙට මෙහෙට කපාද ඉස්සෙනවා, සෙලවෙනවා, තියෙනවා, ඉස්සෙනවා, සෙලවෙනවා, තියෙනවා නිකන් රූකඩයක් වගේ එහාට මෙහාට යනවා. එතකොට අර අපි දීපු වටනකන් ටික නිකන් දීපු නම්ගම් ටික ඔක්කොම අයින් කළා. මෙන්න මේ தත්ත්වෙට හිත ගන්න පුළුවන් නම් අන්න එතකොට අපිට එකwidehatකින් අර අපේ තණ්හාමාන දිට්ඨිය ඇති වෙන්නේ අර සාමාන්‍යයෙන් අපේ ලෝකේ ඇති කරගන්නා ඒ ප්‍රබල මුලාවෙන් අයින් වෙලා ඊට වඩා බොහොම අඩු தත්ත්වයකට අඩු මුලාවක එහෙම නැත්නම් නැති මුලා මුලා නොවෙච්ච සභාවක ඉන්න පටන් ගන්නවා. එතකොට තමයි අර කෙනෙකුට මේ නාමයන්ගෙත් රූපයන්ගෙත් තියෙන එකටකින් සම්බන්ධයක් තේරෙන ගන්නෙ මේ නාම ධර්ම නිසා තමයි මේ රූප ධර්ම ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේ රූප ධර්ම නිසාත් නාම ධර්ම වලට යම් බලපෑමක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ නාමයන් තනියෙන් ගත්තොත් හරිම දුර්වලයි. රූපයන් තනියෙන් ගත්තත් හරිම දුර්වලයි. නාමය නිසා රූපයත්, රූපය නිසා නාමයත් මේ දෙක එකතු වෙලා තමයි නිකන් ලොකු වැඩක් කරනවා වගේ තේරෙන්නේ. ඒ නිසා ඔය සමහර පොත්වල එහෙම උපමා එහෙම දෙනවා මේ ඔරුවක් පදිනවා ඔරුවේ කවුරු හරි තොටියෙක් ඉන්නවා. මේ තොටිය නිසා තොටිය නිසා තමයි ඔරුව ගඟේ යන්නේ. තොටිය පැද්දේ නැත්නම් ඔරුව එහා පැත්තට යන්නේ නැහැ. හැබැයි තොටියට තනියෙන් යන්නත් බෑ. තොටිය නිසයි කියලා කිව්වට තොටියා තනියෙන් හිටියයි කියලා ඔරුව නැත්නම් ඒ යන්නත් බෑ. ඒක තොටියත් ඕනේ ඔරුවත් ඕනේ. තොටියයි ඔරුවයි දෙකම එකතු වුණාම තමයි ඔන්න ගමනක් සිද්ධ වෙන්නේ. ඒ නිසා තොටිය හරියට නිකන් නාම ධර්ම වගේ, ඔරුව හරියට නිකන් මේ රූප ධර්ම වගේ. මේ වගේ ස්වභාවයක් තියෙනවා. දෙන්නට දෙන්නා උමනා වෙන ස්වභාවයක්. එකිනෙක මත රඳාපවතින ස්වභාවයක් තියෙනවා. ඉතින් මේ දෙකම නැත්තම් ඒතොර එක අතකින් බලහම මේ එක එකක් ගැන සැලකුවොත් තොටිය තනියෙන් ගත්තොත් එයාට තනියෙන් එකට වෙන්න හැකියාවක් නැහැ. ඔරුව තනියෙන් ගත්තත් ඔරුවෙන් ඔරුවට තනියෙන් යන්න හැකියාවකුත් නැහැ. ඒ නිසා තනි තනිව ගත්තාම මෙතන තියෙන්නේ බොහොම ශූන්‍ය ස්වභාවයක්, දුර්වල ස්වභාවයක්. ඒ වගේ උපමා පවක් දෙනවා. ඒ වගේම තවත් මේ අභිනයෙන් කරන නාට්‍යයක් ගැන ඉතින් සඳහන් කරනවා. ඉතින් ඒක බොහොම පැහැදිලි. ඉතින් ඔය අභිරූපණ නාට්‍ය තියෙනවා. ඒවැදී ඉතින් අර මූණේ මොන හරියටයක් අතුල්ලගෙන හැම ඒ ඉන්න අභිරූපණ රංගුම් ඉදිරිපත් කරන මිනිස්සයා මට මතකයි ඒ දවස්වල හිටියා මේ විමල් කුමාර් දොස්තා කියලා. දැනුත් ඉන්නවද මන් දන්නේ නැහැ. ඒ මනුස්සයා එහෙම ඔයාට ඔවා පෙන්නනවා. දැන් ඔන්න එනවා නිකන් වීදුරුවක් අත ගන්නවා වගේ පෙන්නනවා වීදුරුව පිහි දානවා වගේ පෙන්නනවා ඊළඟට ඔන්න බයිසිකලයක් පදිනවා පෙන්නනවා ඊළඟට බයිසිකලේ හුලං යනවා පෙන්නනවා ඔන්න කාට හරි කතා කරනවා පෙන්නනවා හුලං ගහනවා පෙන්නනවා නමුත් මේ මොකක්වත් ඇත්ත වශයෙන්ම නැහැ බයිසිකල් ඇත්තෙත් නැහැ වීදුරුව ඇත්තෙත් නැහැ හුලං ගහන්නෙත් නැහැ වෙන කෙනෙක් ළඟට එන්නෙත් නැහැ මොකක්වත්ම නැහැ ඔක්කොම මවාපෑම් තමයි තියෙන්නේ ඒ හැබැයි අපිට පුළුවන් මේකේ සමහරලාට ඉතින් හාස්‍ය රසය ලබනවා වගේම සමහරලාට ඉතින් එයා අඬනකොට වැළපෙනකොට සමහරවිට අපිටත් දුක හිතෙනවා එයා hina වෙනකොට ඉතින් අපිටත් hina යනවා මොකද අපි අර අපේ තියෙන අවිද්‍යාව හරහා ඒ කොයිතරම් මේවා මේ අභිරූපණය මේවා නැති දේවල් පෙන්වන්නේ මවාපෑම්මේ තියෙන්නේ කියන එක අපිට මොහොතකට අමතක වෙනවා. අමතක වෙලා අපි මේ ලෝකේ අතරමං වෙන සතියක් ඒකේ තියෙන ආකර්ෂණීය ගතිය නිසාම අපි එතන භව tattweට දත්තන පත් වෙන ගතියක් තියෙනවා. ඉතින් ඔන්න ඔයගේ ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් මේ හැම දෙයක් කරාම උතර කටුකෙන්සනාසේ මේ මතක් කරලා දෙන්නේ මේ ලෝකේ තියෙන භව නාටකය සම්බන්ධයෙන්. අපි මේ සංසාරේ ඉතින් මේ භවයේදී ඕන දැන් අපි සිංහල වෙලා ඉන්නවා. නමුත් අපි දන්නේ නැහැ ගිය භවයේදී අපි සිංහලද කියලා. එන්න භවයේදීත් අපිට සිංහල වෙන්න පුළුවන් හම් වෙයිද කියලා අපි දන්නේ නැහැ. දැන් ඉතින් අපි මේ භවයේදී නම් මේ සිංහල වෙලා ඉතින් අපි කෑ ගහනවා උඩ පයින්නවා අපි සිංහල කියලා කෑ ගහනවා. අරයා හොඳ නැහැ මෙයා හොඳ නැහැ කියලා අපි කෑ ගහනවා. නමුත් අපි දන්නේ නැහැ ඊළඟ එකේදී කොහොම වෙයිද කියලා. දැන් ඒ වගේම දැන් අපි මේ භවයේදී මිනිස්සය වෙලා. ඉතින් අපි මකුණු මරන්න කතා කරනවා, රිලව් එලවන්න කතා කරනවා. ඉතින් මොකද අපි මිනිස්සයෝ දැන්. නමුත් ගිය භවයේදී සමාජයට රිලව් එක්ුණාද දන්නේ නැහැ. ඉතින් එතකොට නම් ඉතින් කෑ ගහනවා මේ මිනිස්සු අපිට ඉන්න දෙන්නේ ගල් ගහනවා, පොලු ගහනවා කියලා. ඉතින් අපි ඒ කාලේ කෑ ගහන්න ඇති. වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් අපි මේ භවයේදී රඟපාපු චරිතයට අනුව ඉතින් අපි ඒකේ දෙයක් අල්ල ගන්නවා. ඒක අනුව ඉතින් අපි තණ්හාමාන දිට්ඨිය ඇති කර ගන්නවා. ඉතින් මේ මුළු භවනාටකය දිහාම බලන බුදුරජාන් වහන්සේට ඉතින් ඒකාතකින් මේවා දැකලා hina යනවා කියන එකත් ඉතින් මේ වෙන බැරි දෙයක්වත් නෙමෙයි. ඒ නිසා බුදුරජාන් වහන්සේ එක්තරා අවස්ථාවකදී එහෙම මේ පාරේ යනකොට ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක දකින්නවලු ඊරිපැටියෙක්. සමහර ඔය කතාව අහලා තිය ධම්මපදේ එනවා. ඊරිපැටියෙක්ව දැකලා දැන් බුදුරජාණන් වහන්සේට පොඩි හිණාවක් යනවලු. දැන් ගිහාට පස්සේ දැන් ආනන්ද සායනසේ දන්නවලු මේ බුදුරජාණන් වහන්සේ ලේසියෙන් hina පහල කරන්නේ මාක් හරි මෙතන ගැඹුරක් ඇති කියලා හිතුවට පස්සේ හිතලා ඇයි ස්වාමීනි මේ සිනහ පහල කරේ කියලා අහනවලු. එතකොට මතක් කළා කියනවලු මේ ඊරි පැටියා මීට භව ගානකට කලින් ඉඳලා තියෙන්නේ මේ බ්‍රහ්ම ලෝකේ. බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයේ කියලා ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ ඒ බ්‍රහ්මාවශය වුණාට පස්සේ අයිත් මිනිස්සෙක් කියලා ඉඳලා තියෙනවා. ඒ මිනිස්සයා යම්ම කුසලයක් පළ දෙලා තමයි දැන් මේ ඊරියෙක් ඊරි පැටියෙක් කියලා ඉඳලා තියෙන්නේ. කියලා අර මේ භව නාටකයේ දැකින හැටි දැක්කට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේට මේ භවයන්ගේ තියෙන මේ නිස්සාරත්වය සමහර වෙලාවට අපි මොන බ්‍රහ්මාත්මයක් කියලා කිව්වම හරිය ලොකුවට සලකනවා. නමුත් ඒකෙන් චුත වෙලා අන්තිමට අන්න මනුෂ්‍යාත්ම භාවයෙන් බාටපත් වෙනවා. ඒකෙන් යම් කිසි අකුසලයක් කරා නම් ඒක අයින් වෙලා අන්න දැන් ඔන්න තිරසං ආත්මයක් ලැබිලා. ඔන්න වගේ මහාම ශෝචනීය තත්ත්වයක් තමයි මේ භව ගමනේ තියෙන්නේ. ඉතින් මේ ස්වභාවය අපි තේරුම් ගන්න තේරුම් ගන්න මේ භව ගමන ගැන එක කලකිරෙනවා. භව ගමන ගැන එක්තරා අන්දකින් බියක් ඇති කරගන්නවා. මේ භව ගමනේ මිදෙන්න ඕනේ කියලා යම් හිතේ ප්‍රඥාවන්ත කල්පනාවක් ඇති කරගන්නවා. ඉතින් අද එතකොට අපිට අවස්ථාව ලැබුණා මේ 8 වෙනි දේශනාව අවසන් කරගන්න සාකච්ඡා කළා. ඉතින් කාට හරි අද මේ කරපු දේශනාව අපි මේ කරන්න ගිය සාකච්ඡාව සම්බන්ධයෙන් හෝ මේ දේශනා මාලාව සම්බන්ධයෙන් හෝ කාට හරි ඉදිරිපත් කරන්න යමක් තියෙනවා නම් නැත්නම් මේකට එකතු කරන්න යමක් තියෙනවා නම් ප්‍රශ්නයක් නගන්න තැනක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා මම ආරාධනා කරනවා. ප්‍රශ්න නැහැ. මේ අපි හිතමු දැන් මෙතන කියනවානේ දැන් අර නාම ධර්මයන්ගෙන් රූප ධර්මයට දීපු වටිනකම් ටික ගලවලා දාලා මේක අපි ඇත්ත ස්වභාවයේ වශයෙන් දකින්න ගත්තාම එතකොට අර මේකේ තියෙන අර රූකඩයක් වගේ යන ගතියක් මේකේ තියෙන නිස්සාරත්වයක් නැත්නම් අනාත්ම ස්වභාවයක් වැටහෙන්න ගන්නවා ඒක දැන් සක්මනේදී සමාජයට අත්දැකීම් තියෙන්න පුළුවන් සක්මන දැන් ඉබේ කෙරෙන්න අරන් සක්මන් නිකන් ඉබේ කෙරෙනවා සක්මන් නිකන් රූකඩයක් එහාට යනවා මෙහාට යනවා වගේ නිකන් කකුල් දෙක එහාට මෙහාට හෙලවෙනවා අකුල් දෙක ඔස්සනවා, ඔසවනවා, ගෙනියනවා, තියනවා නිකන් දැන් කරන කෙනෙක් නැහැ වගේ. මම මමෙක් එතන දැන් නැහැ. නිකන් නිකන් චේතනාවක් ඔන්න හට ගන්නවා චේතනාවට කකුල එසවෙනවා චේතනාවට ඔන්න කකුල ගෙන යනවා චේතනාවට ඔන්න කකුල විම තියෙනවා අය තව චේතනාවක් හට ගන්නවා ගෙනියනවා තියෙනවා ඉතින් අර මේ නාම ධර්මයන්ගේ රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් පමණක් මෙතන තියෙන්නේ මම ඇවිදිනව නෙමෙයි පුජ්‍යලයක් ඇවිදිනව නෙමෙයි මේ සාමින් වහන්සේ කෙනෙක් ඇවිදිනව නෙමෙයි මේ හුදු නාම ධර්මයි රූප ධර්මය අතර මේ ගනුදෙනුවක් තියෙන්නේ කියලා ඒකට වැටහෙනවා. ඒ නිසා දැන් මේ කටුකුරුන් සානසේ කියප එක අපේ භාවනාවට කෙලින්ම යොදා ගන්න පුළුවන්. තවත් පැත්තකින් ඔය භව තත්ත්වය ගැන සම්බන්ධයෙන් නම් ඉතින් ගැඹුරකින් හිතා ගන්න පුළුවන්. මොකද දැන් අපි තුමු කෙනෙක් ගැඹුරකට යනකොට අපි සතර සතිපට්ඨාන ධර්මයන් වඩනකොට කෙනෙක්ට හිතේ මතුවෙන්න පුළුවන් ඔය මේ ඒ කියන්නේ අනිශ්චිත ස්වභාවයක් කියන தත්ත්වය. ඒ කියන්නේ දැන් එයා නැවත නැවත හොඳට මේ ත්‍රිලක්ෂණයේ වඩලා ඒ කියන්නේ යාගේ හිතේ මේ සංස්කාර ධර්මයන් එතන එතන ඇතිලා නැතිලා යන හැටි දකිනවා. උදේ උදේවය දකිනවා. උදේවය දැකලා යම් වෙලාවක හිතන්න මේකෙන් හිත අයිමුණා කියලා. දැන් හිත එන්නේ උදේවය නොදකින බහතත්වයක් නොහදන එහෙමත් නැත්නම් తాවකාලිකව හෝ අරමුණක් නොගන්නා නිදහස් ස්වභාවයකට. ඔන්නේ ස්වභාවයක් හිතලා වැළුවොත් එහෙම ඒ නිදහස් ස්වභාවය තුළ අර බහතත්වයක් හදන්නේ නැහැ. හැබැයි හරිම ඒකාකාරයි. හරිම කිසි රසයක් නැති ගතියක් තමයි තියෙන්නේ. හැබැයි මොකද අපේ සාමාන්‍යයෙන් හිතේ රසයක් මතුවෙන්න නම් හිතේ කෙලස් තියෙනවා. කෙලස් හරහා තමයි සාමාන්‍යයෙන් හිත මේ මෝහණයටපත් වෙලා, මදයටපත් වෙලා, ඒ තුල ජීවත් වෙලා, එතනින් තමයි අපි ආස්වාදයක් ලබන්නේ. දැන් හිතන්න අපි ගෙදර ඉන්නකොට කම්මැලි වුණාම මොකද කරන්නේ? එනමුන අපි රූපාහිනිය දා ගන්නවා. රූපාහිනිය ඉස්සරහට යනවා. රූපාහිනිය පෙන්වන මොකක් හරි දෙයක් තුල අපි රස විඳිනවා. රූපාහිනිය විඳින මොකක් හරි දෙයක් තුල අපි ආස්වාදයක් විඳිනවා. ඒ තුල මොකද වෙන්නේ? ඒ తాවකාලිකව හදනවා අර භව තත්ත්වයක්. අපි තුමු දන්නේ අපි ක්‍රිකට් මැච් එකක් බලනවා කියලා. ක්‍රිකට් මැච් එකක් බලද්දී ඕන දැන් අපි ඉන්නේ ලංකාපිලේ. ඕන අපි දැන් ලංකාවේ එක්කෙනෙක්. මම සිංහලෙක්. මම දැන් ලංකාවේ ශ්‍රී ලංකන් කෙනෙක්. කියලා ඕන දැන් අපි මේ ලංකාවේ පිලට ඕල්වර්සන් දෙනවා. ලංකාපිලේ එක්කෙනෙක් අවුට් වුණාම ඉතින් අපි දුක් වෙනවා. හය එකක් ගහලා අපි උඩ පනිනවා. ඕල්වර්සන් දෙනවා. අපි අපි මේ ගෙදර ඉඳන් කෑ ගහනවා. ටීවී එකේ එන්නේ ඒගොල්ලෝ මේ වෙන රටක තමයි මේ මැච් එක ගහන්නේ. අපි මෙහි ඉඳන් කෑ ගහනවා අන්න ආරයා කෑවුවා, මෙයා ගැහුවා, මෙයා අවුට් වුණා. දැන් අපි සනිකර ක්‍රිකට් ලෝකෙක ඉන්නේ. දැන් මේ ක්‍රිකට් ලෝකයක් තුළ ජීවත් වෙනවා කියන්නේ බහතත්වයක්. දැන් අපි එතනදී කවුද කියන්නේ මේ ප්‍රේක්ෂකෙක්. ක්‍රිකට් ක්‍රිකට් ප්‍රේක්ෂකෙක්. මොකක්ද කියන්නේ? හොඳ නමක් මොකක් හරි ඇතින්ද ඔතෙන්ට. ඒ ඒ ක්‍රිකට් ලෝලියෙක් බවට පත් වෙලා. ක්‍රිකට් ලෝලියෙක්, ක්‍රීඩා ලෝලියෙක් බවට දැන් අපි පත් වෙලා. මේ ක්‍රීඩා ලෝලියාගේ චරිතය ඊළඟට ඉතින් අපි රස විඳිනවා. මේක තුළ තමයි අපි ජීවත් වෙන්නේ. ඊළඟට දැන් හොඳටම බඩගිනි. දැන් ඉතින් අම්මා ඉතින් කෑම එක ලෑස්ති කරලා තියෙනවා. ඉතින් පුතේ වරෙන් කියලා කෑ ගහනවා. ඉතින් දැන් ඉතින් අරක යන්තා අමාරුවෙන් ඕෆ් කරලා ඉතින් යනවා යන්න. ඉතින් අම්මා ඉතින් හොඳට අපි තුන් සකස් කරලා තිබුණා කියලා මොන මොන හරි. දැන් ඉතින් අර ක්‍රිකට් අමතකයි. දැන් ඔන්න මේ කනවා බොනවා. ඉතින් ඒ කනකොට බොනකොට අන්න රසලෝලියෙක් බවට පත් වෙලා. රස ලෝකේ දැන් අපි ඉන්නේ. අන්න එතන භව තත්ත්වයක් හදාගන්න. ඉතින් ඔන්න වගේ අපි මේ එක එක ජවනිකාවෙන් ජවනිකාවට මාරු වෙවි මාරු වෙවි එතන එතන භව තත්ත්ව හදමින් තමයි අපි ජීවත් වෙන්නේ. ඉතින් ඔය தত্ত্বය හිතන්න නැහැ කියලා දැන්. ඒකත් නැත්තම් තියෙන හරි ඒකාකාරී බවක් නේද? හිතේ තියෙන හරි ඒකාකාරී බවක් නැත්තම්. ඉතින් කතකින් කියන්න වෙන්නේ මේ රහතන් වහන්සේලා එතකොට අර අර தත්වයන්ගේ තියෙන ඒ අනිත්‍ය ස්වභාවය දැකලා ඒ තත්ත්වයන්ගේ තියෙච්ච නිකන් ඒ රංගපෑමේ ස්වභාවය නැත්නම් මවාපාන ස්වභාවය තේරුම් අරගෙන උන්වහන්සේලා ඒවට නොගෙහින් ජීවත් වෙනවා. ඉතින් ඒකේ අර අර ලස්සන බුදුරජාණන් වහන්සේ ප්‍රමාවක් දෙනවා මේ පුංචි දරුවෝ මේ හදනවලු සෙල්ලංගයක්. සෙල්ලංගයක් හදලා ඉතින් දැන් පොඩි පොඩි කෝටු කෑලි වලින් සෙල්ලංගයක් හදලා ඉතින් නැමිලා යන්න වෙන්නේ. එහෙම ඇතුළට යනවා ඉතින් නැමිලා එහෙම ගිහිල්ලා ඉතින් දැන් ඒගොල්ලෝ මොනවාද උයලා පිහලා තියෙනවා, ඒ පොල් කටු තියෙනවා, ඊළඟට කොළ කොළ ಜಾති තියෙනවා. දැන් මේවට නම් දීලා. මේ කොලේ කියන්නේ මේ බත් මේ කොලේ කියන්නේ මුකුණු වෙන්න මේ කොලේ කියන්නේ මාළු මේ කොලේ තියෙන්නේ තව જાතියක් මේ පොල් කට්ට කියන්නේ පිගාන දැන් ඉතින් අම්මටයි තාත්තටයි ආරාධනා කරනවා මොකද තමන්ගේ ගෙදෙට්ට ඇවිල්ලා මේ කැම්බීම ගන්න කියලා ඉතින් අම්මයි තාත්තයි ඉතින් යනවා ඇතුළට යනවා නැමිලා එහෙම ගිහිල්ලා පෙන්ලා තියෙන පුටුවේ වාඩි වෙලා පුටුවක් නෙමෙයි මේ නිකන් ලීල් කෑල්ලක් තියෙන්නේ. ඉතින් ඒකේ පුටුවේ වාඩි වෙලා ඉතින් මේ අපුතාට දුවට කියනවා මේ Tamanට කෑම බෙදන්න කියලා. ඉතින් එයා ඉතින් එක කොලයක් බෙදනවා. ආ මේ බත් කියලා ඉතින් එයා බෙදනවා. තව කොලයක් බෙදනවා. ආ මේ පරිප්පු. මේ තියෙන්නේ මාළු කියලා ඔන්න බෙදනවා. ඊළඟට අම්මයි තාත්තට ටික කනවා වගේ පෙන්නනවා. රස කර කර පෙන්නනවා. බත් කන්නම් පුතේ. මේ බත් තව ටිකක් මට බෙදන්න පුතේ. මාළු කෑල්ලකුත් දාන්න පුතේ. ඉතින් අරගොල්ලෝ මාළු දානවා, බත් දානවා. ඉතින් අපි ඉන්නවා. ඉතින් අම්මයි තාත්තයි හිතනවාද මේ ඇත්ත ගයක් මේ ඇත්ත බත් මේ ඇත්ත මාළු කියලා හිතනවාද? නැහැ. හරිම ලස්සන පමා බුදුහාමුදුරු දෙන්නේ. බුදුන් වහන්සේ කියනවා මේවා හුදු මවාපෑම පමණයි. මේවා තියෙන්නේ හුදු ඒ වෙලාවට ගත්ත తాවකාලික නම් දීමක් නම්ගම් දීමක් පමණයි. ඒ වගේම බුදුන් වහන්සේ කියනවා අන්තිමට මේ ළමයින්ටත් එපා වෙනවා ඉතින්. අවිනයි ආවුන්තර ළමයි දැන් ඒ වෙලාවේ කවුරු හරි ඇවිල්ලා මේ සෙල්ලම්ගේ කැඩුවොත් එහෙම ඉතින් අඬාගෙන තමයි යන්නේ රණ්ඩු කරනවා අඬනවා ඒ සෙල්ලම්ගේනේ හඩලා දෙන්නේ. පස්සේ ඉතින් මේගොල්ලන්ට මේකේ පාන උම්මාල්ලා දානවා. ඊට පස්සේ ගානක් නැහැ. ඉතින් ඔන්නේ වගේ තත්ත්වයක් අපිට තියෙනවා. තියෙන හැම තිස්සම ඉතින් අපි මේ භව තත්ත්ව හදා හදා ඒ ඒ තැන්වල ඇලි ඇලි ඒ තැන්වල ගැටි ගැටි යන පුදුම මුලාවක් තියෙනවා. ඉතින් මේ මුලාව අයින් වෙන්න අයින් වෙන්න ඉතින් මේ භව තත්ත්ව හදන්න නැතුව ඉන්න තමයි කෙනෙක් උත්සාහත් වෙන්නේ. ඒ තත්ත්වයක් ඉතින් එකwidehatකින් විදර්ශනා යෝගාවචරයේකට తాවකාලිකව අධ්‍යයන ගන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ එයා අර භව තත්ත්ව හදන්නේ නැහැ. තේරිලා. එයා වෙනුවට ඒ වෙනුවට නිකන් බොහොම ශාන්ත ස්වභාවයක් හිතේ කොහෙවත් අල්ලපු නැති ස්වභාවයක්, උපාදාන නොකරන ස්වභාවයක්, මොහොකක්වත් අරමුණකට යටත් නොවෙච්ච ස්වභාවයක් ඇතුව ජීවත් වෙන්න උන්න උත්සාහයක් දරනවා. එතන ඇල්ලිලි නෑ. උපාදාන කිරිලි නෑ. උපාදාන කරේ නැත්තම් භවයක් හැදෙන්නෙත් නෑ. උපාදාන පත්‍යයනේ භවෝ කියන්නේ. උපාදාන කිරීමකින් තොර නම් හිතේ භව තත්ත්වයක් හටගන්නේ නෑ. ඒ තත්ත්වය සමහරවිට తాවකාලිකව යෝගාචරයට ස්පර්ශ කරන්න පුළුවන්. ඒ නිසා මේ කටුකුරුන් සානස්සේ දේශනා කරන ටික අපිට භාවනාවට අදාළයි කියන්න පුළුවන්. ඒ නිසා දැන් ඒ භව tattවයකින් තොරවීම නිවනය කියලා කියන එක අපි සාමාන්‍යයෙන් ඉතින් මේ ස්වාමීන් වහන්සේ කියලා දුන්නේ නැත්නම් අපිට හිතෙන්නේ නැහනේ. නේද? අපි හිතන්නේ සාමාන්‍යයෙන් මේ නිවන් දකින්න නම් මැරෙන්න ඕනේ. මැරුණාට පස්සේ අපි නිවන් දකින්නේ. ඒකනේ මේ බැනර් වල එහෙම ගහන්නේ. මැරුණාට පස්සේ නිවන් දකීවා, නිවන් සුවත් වේවා එහෙමනේ කියන්නේ. මැරුණාට පස්සේ තමයි දාන්නේ. ඊට කලින් හම්බෙලා තිබුණොත් එහෙම නිකන් ගැලපෙන්නේ නැහැ. දැන් කටුකුරුසනාසි කියන්නේ එහෙම නෙමෙයි. මේ මැරෙන්න කලින්ම භව නිරෝධයක් සාක්ෂාත් කරනවා. මරන්න කලින්ම නිවන් සාක්ෂාත් කළා කියන්නේ. ඒ ඒ ඒ දේ තමයි අපිට මේ හේතු ගන්නන්න ස්වාමීන් වහන්සේ පුදුම විදිහට වෑයම් දරන්නේ. ඉතින් මට නම් හිතනවා ඒ කියන්නේ දැන් හිතන්න අපි මේ කාලේ පොඩ්ඩක් හරි ඉතින් මේක දැන් මේ අහලා අහලා කියෝලා කියෝලා පොඩ්ඩක් හරි නිකන් ඇත්ත වෙන්න ඇති කියලා ඉතින් හිතෙනවා. හිතන්න ඒ කාලේ ඒ කාලේ මේක ඉදිරිපත් කරද්දී කොයිතරම්නම් ස්වාමීන් වහන්සේගේ හිතේ චකිතයක් ඇති වෙන්නේ නැද්ද? මොකද මේ මේ නිවන සම්බන්ධයෙන් මේ භාවනා ක්‍රම සම්බන්ධයෙන් කිසිම නිවැරදි වැටහීමක් නොතිබිච්ච යුගයක ස්වාමීන් වහන්සේ මේ ඉදිරිපත් කරන්නේ. ඒ නිසා අර ඥානාරාම ස්වාමීන් වහන්සේලාගේ තිබිච්ච ඒ අත්දැකීම් හරහා ඉතින් මේ මේ ස්වාමීන් වහන්සේට හැකියාව තියෙනවා කියලා තමයි තන දීලා වැඩේ කරවන්නේ. ඒ නිසා ඒ කාලේ හැටියට ඉතින් කරපු ඒ නිවැරදි මාර්ගේ පෙන්ලා දීපු නිසා තමයි ඉතින් අද අපිට පොඩ්ඩක් හරි මේවා දෙයක් කතා කරන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඔව්. ආසනසන් මේ දැන් විමුක්ෂ මොකක්ද කියලා කියන්නේ නිවනට පිළිස. එහෙම කියන්න බෑ. විමෝක්ෂ මුඛයි විමෝක්ෂයි දෙකක් කියලා තමයි සලකන්න වෙන්නේ. නිවනට කියනවා විමෝක්ෂය කියලා. විමුක්ඛ කියලා කියනවා. විමෝක්ෂ මුඛවලට තමයි ශුන්‍යතා නිමිත්ත අපනිත කියලා කියන්නේ. ඉතින් දැන් ඒ නිවන් දොරටු කියලා තමයි ඉතින් ඒකට කියන්න වෙන්නේ. නිවන් දොරට එහෙම කියනකට වඩා මට නම් හිතෙනවා දැන් මේ නිවන් දොරටු නැවත නැවත බහුලීකృత කිරීම හරහා يعني නිවන් දොරටු වල தত্ত্বය නැවත නැවත බහුලීකృత කිරීම හරහා නිවන් දොරටු නැවත නැවත ඇසුරු කිරීම හරහා තමයි ඉතින් කවදා හරි රාග දේශ මොහ ෂය වෙලා යන්නේ. දැන් රාග දේශ මොහ ෂය කිරීම තමයි අන්තිම අර්ථයෙන් නිවන කියලා සලකන්න වෙන්නේ. දැන් ඔය මේ සරියුත් මහ රහතන් වහන්සේ එහෙම ඒ අතකතනේ දීලා තියෙනවා. රාගක්කයෝ, දෝසක්කයෝ, මෝහක්කයෝ නිබ්බාණං. සම්පූර්ණයෙන් රාගය ෂය කිරීම, සම්පූර්ණයෙන් මෝහ ද්වේෂය ෂය කිරීම, සම්පූර්ණයෙන් මෝහය ෂය කිරීම තමයි නිවන කියලා කියන්නේ. නමුත් එතනින් අදහස් වෙන්නේ නැහැ. එතනින් ඇත්තටම උත්කෘෂ්ඨ මට්ටමින් කතා කරන්නේ. ඒ කියන්නේ රහත් අරහත් මට්ටමේ කතා කරන්නේ. ඊට වඩා අඩු මට්ටමකින් රාග දේශ මොහ ෂය වෙලා නම් අන්න අනාගාමී කියලා කියනවා. ඊටත් වඩා අඩු මට්ටමකින් රාග දේශ මොහ ෂය වෙලා නම් ඔන්න සකදාගාමී කියලා කියනවා. ඊටත් වඩා අඩු මට්ටමකින් ෂය වෙලා නම් මේ සෝවන් කියලා කියනවා. ඊටත් වඩා අඩු මට්ටමකින් නම් ෂය වෙලා තියෙන්නේ හෝ වැඩියෙන් තියෙන්නේ තින් ප්‍රත්‍යඥ කියලා කියනවා. ඔන්න ඔයගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ රාග දේශ මොහයන්ගේ තත්ත්වය අනුව තමයි එතකොට මේ මාර්ගඵල ප්‍රතිවේදයක් ගැන කතා කරලා තියෙන්නේ. ඒ නිසා ඒ ඒ ඒ යන ගමනේදී ඒ නිවන් දොරට තමයි පාවිච්චි කරන්න වෙන්නේ. යම්සි නිවන් දොරටුවකින් එයා යම් හිතේ අනිසිත ස්වභාවයක්, හිතේ ඒ අරමුණු වල වහලෙක් නොවන ස්වභාවයක්, අරමුණු වල හිර නොවන ස්වභාවය සාක්ෂාත් කරගන්නවා. හැබැයි තාම හිත ගිහිලා උපාදාන කරනවා. තාම මොකද රාගදේශ මොහ තියෙනවා. තියෙන නිසා ආයේ පරණ පුරුදු ටික තියෙන නිසා බොහොම දැඩිව ආයේ ගිහිලා හිත උපාදාන කරනවා. ඒ නිසා ඒ ගිය යෑම ආයි තන ඒ වෙලාවේදී ආයි එතෙන්දී මේ විපස්සනාවක් කරනවා. දැන් හිත ඇල්ලුවා උපාදාන කළා. එතන අන්න විපස්සනාවක් කළා ආයිත් හිත ඒ විමෝක්ෂ මුඛයකට ගන්නවා. නිවන් දොරටුවකට ආයි ගන්නවා. ආයෙත් උන හිත උපදාන කරනවා. ආයෙත් එතන ප්‍රඥාවෙන් හිත නිදහස් කරගන්නවා. ආයෙත් විමෝක්ෂ මුඛයක ඉන්නවා. ඔන්න ඒ වගේ ගමනක් තමයි තියෙන්නේ. ඒතකොට විමෝක්ෂ මුඛය මට නම් මම දන්නේ මේ හරිද කියලා. විමෝක්ෂ මුඛයේ යම් පරිණත මට්ටමක් මොක්ෂ මූකේ පදනම් කරගෙන තමයි ඇත්තටම රාගදේශ මොහ ශ්‍රේ කරන්න තියෙන්නේ. අන්තිමට හිතන්න රාගදේශ මොහ සම්පූර්ණයෙන් ඡය වෙලා කියලා. එතකොට එතකොට විමෝක්ෂ මුඛයයි විමෝක්ෂයයි නිකයි එකයි එකයි වගේ කියලා සලකන්න වෙන්නේ. ආ විමෝක්ෂ මුඛයක් ඕනේ නැහැ. රාගම දේශ මොහ ඡය වෙලා නම් එතනම තමයි විමුක්ත විමුක්ත ස්වභාවයක් තියෙන්නේ. දැන් ඔය බුදුරජාණන් වහන්සේ එහෙම උපය සූත්‍රයේදී එහෙම සඳහන් කරනවා උපයෝභික්කවේ අවිමුත්තෝ අනුපයෝ විමුත්තෝ කියලා. ඒ කියන්නේ මොහොකට හරි අපි හේත් වෙලා මොකක් හරි අල්ලගෙන මොහොකට මොකක් හරි ඇතුළට අපි රිංගගෙන ඉන්න තාක් ඒ හිත නිදහස් නැහැ කියලා කියනවා. අවිමුත්තෝ විමුක්ත වෙලා නැහැ කියනවා. මේ මොකක්වත් අල්ලන්නේ නැතුව මොකකටවත් හිර වෙලා මොකක්වත් උපාදාන කරගන්නේ නැති ඒ බඳු සබහායක් තියෙනවා නම් අන්නේ සිත විමුක්තයි කියලා කියනවා. ඒ නිසා අපේ හිතේ රාග ద్వේෂ මෝහ තියෙන තාක් අපි මොනවා හරි අල්ලනවා. මොනවා කර හරි අපි හේත් වෙනවා. මොහොකට හරි අපි බැහැ ගන්නවා. මොනවා හරි අපි දෘෂ්ටි වලින් ගන්නවා. නමුත් අපේ හිතේ මේ රාගදේශ මොහ සම්පූර්ණයෙන්ම ෂය දවසක අන්න හිතේ තියෙන පූර්ණ නිදහස. සම්පූර්ණ විමුක්තිය. ඒතකොට තමයි සාමාන්‍යයෙන් කියන්නේ මේ සම්මා විමුක්තිය පොසති කියලා. අර අර විපාර කරපු වැඩසටහන දෙන්නේ මතක් කරා සාමුගිය සූත්‍රයේදී. එතනදී සඳහන් කරනවා මේ විමුක්ති පාරිශුද්ධිය කියලා එකක්. විමුක්තිය කියන එක පරිශුද්ධත්වයේ මේක. පාරිශුද්ධිය හරහා ඔන්න නැතනම් නිදහස් වීමේ සුවයක්, නිදහස් වීමේ පාරිශුද්ධියක් මුක්තිය දෙනවා. ඒ බඳු දෙයක් කයින් ස්පර්ශ කරනවා. ඉතින් ගැඹුරු පැත්තක්. ඉතින් තේරුම් ගන්න තියෙන්නේ විමෝක්ෂ මුඛ තමයි මුලින් හම්බ වෙන්නේ. විමෝක්ෂ මුඛ අනිවාර්යෙන් හඳුනාගෙන විමෝක්ෂ මුඛය පදනම් කරගෙන කෙලස් දුරු කරනවා. කෙලස් ඡය කිරීම සඳහා ආශ්‍රයයන් ඡය කිරීම සඳහා විමෝක්ෂ මුඛ පාවිච්චි කරනවා. පාවිච්චි කරනවා නම් අන්තිමට ටික ටික ටික ටික රාග ද්වේෂ මොහ ෂය කර කර නැවත නැවත ඇසුරු කරන්නේත් විමෝක්ෂ මුඛමයි. ඊට පස්සේ යන නිවන් දැක්කාට පස්සෙත් ඉතින් ඒකම තමයි ඇසුරු වෙන්නේ. දැන් ඔය ධම්මපදයේ එහෙම ගාතාවක් එන්නේ ගාතා දෙකක් එනවා. ඒතං ඒතං සම්නිචයෝ නැති යේ පරිඤ්ඤාත භෝජන ශුඤ්‍යතෝ අනිමිත්තෝ ච විමුක්ඛෝ යස්ස ගෝචරෝ ආකාශේව සකුන්තානං පදන්තසු දුරන්නය ඔන්න ඔය ගාතාවක් එනවා ඒ කියන්නේ මේ මේ ඒ රහතන් වහන්සේට කිසිම දෙයක් රැස් කිරීමක් නැහැලු. සංස්කාර වශයෙන් නැත්නම් උපදීන් වශයෙන් මොකක් රැස් කරන්නේ නැහැලු. මේ පරිඥාත භෝජන මේ භෝජනයින් හතර සම්පූර්ණයෙන් විනිවිද දැකගත්ත නිසා. ශුඤ්‍යතෝ අනිමිත්තෝච විමුක්ඛෝයස ගෝචරෝ. ඒ රහතන් වහන්සේගේ හිත ඇසුරු කරන්නේ ශුඤ්‍යත අනිමිත්ත ස්වභාවයන් ලු. ආකාශයේ සකුන්තාලං ගතන්තසු දුරන්නේ. හරියට නිකන් අහසේ කුරුල්ල පියාසර කරනකොට පාරක් නැහැ. පාර යන්නේ නැහනේ. දැන් අපි අපි ගියොත් එහෙම පාරේ වැලි වැලි පොලවක නම් ගියේ මුදු මුදු වෙරළ නම් අපි ඇවිද්දේ. අපේ පාසලකුණු තියෙනවා අපි ගිය පාරේ. නමුත් පක්ෂියෙක් අහසේ පියාසර කරා කියලා ඌගේ ඌගේ පාරේ කිසිම සටහනක් නැහැ. පිය සටහනක් නැහැ. අන්න ඒ වගේ තමයි කරන්නේ. රහතන් වහන්සේගේ හිත හැසිරිච්ච අරමුණු වල සටහනක් නැහැ. මොකද අරමුණු අල්ලලා නැහැ. අරමුණු වල ග්‍රහණයක් නැහැ, උපාදානයක් නැහැ, දැස ගැනීමක් නැහැ. ඉතින් ඒ හිත දේවල් ඇසුරු කරා කියලා ලෝක ජීවත් වුණා කියලා කිසිම දෙයක läගගෙන නැහැ. කිසිම දෙයක් උපාදාන කරගෙන නැහැ. එහෙනම් ඒ උන්වහන්සේ නිරන්තරයෙන්ම ශුන්‍යතා නිමිත්ත ස්වභාවය තමයිලු ගොදුරු බිම වශයෙන් පරිහරණය කරන්නේ. ඒක සංසාරයෙන් විමුක්තිඥාන දර්ශනය කියන්නේ කොහොමද? විමුක්තිඥාන දර්ශනය. අරකින් කියන අර සූත්‍රයේ වගේ අර නිත්‍යදාව විරාගය සඳහා. විරාගය හිතන හැසෙන අර විමුක්තිය විමුක්ති ඥාන දර්ශනය සඳහා. එහෙම හිතන්න පුළුවන් නේද? يعني විමුක්තිය පදනම් කරගෙන තමයි තව තව ප්‍රඥාව දිනු වෙන්නේ. විමුක්තිය ස්වභාවය, විමුක්ෂ මුඛය, ඒ විමුක්ත දැනට يعني මුලින් ස්පර්ශ කරන යම් කිසි විමුක්ත ස්වභාවයක් තියෙනවා නම් චේතෝ විමුක්ති ස්වභාවයක් තියෙනවා. නිදහස දැන් හිතේ නිදහසක් තියෙනවා. හැබැයි මේ නිදහස පවත්ව ගන්නව තමයි අමාරු. මොකද අර පරණ පුරුදු ටික නිසා ආයෙ ගිහිලා මේක කෙලසෙනවා. ආයෙ ගිහිලා මේක බැඳෙනවා. උපාදාන වෙනවා, ඇලෙනවා. එතකොට ඉතින් අන ප්‍රඥාව තමයි ඉදිරිපත් වෙලා ආයෙ හිත නිදහස් කරගන්නේ. අන්නේ ප්‍රඥාව ඒ ඒ විමුක්තිය නැවත උදා කරන ප්‍රඥාවට විමුක්ති ඥාන දර්ශනය කියලා කියන්න පුළුවන්. නේද? මොකද එයාට ඒ ඒ ඥාන දර්ශනය හරහා නැවතත් එයා ස්පර්ශ කරන්නේ විමුක්තියක්. හිත පරණ පුරුද්දට ග්‍රහණය කරනවා අන්න විමුක්ති ඥාන දර්ශනය හරහා ආයෙත් යාම හිත නිදහස් කරගෙන ආයෙත් විමුක්තියට ගෙන ගෙන එනවා. එහෙම ගතියක් තමයි එහෙම දෙයක් තමයි හිතාගන්න වෙන්නේ. කරන්න බෑ විමුක්තියයි විමුක්තියයි විමුක්ති ඥාන දර්ශනයයි. එහෙම නැත්නම් චේතෝ විමුක්තියයි පඤ්ඤා විමුක්තියයි. මේ දෙක නිකන් බොහොම එකිනෙකට එකක් එකක් සම්බන්ධතාවයක් තියෙනවා කියලා තමයි මේ හිතාගන්න වෙන්නේ. ඔව්. ස්ථානස අවසරයි මට තේරෙන විදිහට නම් දැන් පාරක පාරවල් තියෙනවා නම් දැන් ඒවා අවොයිඩ් කරන්න බෑනේ ඒක ඔබ්වියස්ලි වැඩිනවනේ පාරට එතකොටම අර ප්‍රඥාව ඇවිල්ලා ඒක මේ රෙස්කියු කරන වගේ සයිස් එකක් තමයි තියෙන්නේ කියලා ආරණ මහන්සියත් එහෙම වැඩි වෙ කියන්නේ නැත්නම් කිව්ව විදිහ මම කියන්නේ මත් දෙවිලා නෙමෙයි එතකොට අර ඒ උන්වහන්සේට අනිවාර්යයෙන්ම කියන්නේ බොහොම බ්‍රයිට් විස්ඩම් එකක් තියෙනවා ප්‍රඥාවක් තියෙනවා ඒක එතන ඇලෙන්නේ නැහැ ඒක එතන හිතක් ගාලා ගැලවෙනවා වගේ තමයි මට තේරුනේ එහෙමද වෙන්නේ ඒක ඔව් එහෙමත් කියන්න පුළුවන් ඒක මේ මොකක්ද ඒකට කියන්නේ ඒක අතෙන් ඇලෙන්නේ ඉඩ දෙන්නේ නැහැ ඉඩ දෙන්නේ නැහැ කියන්නේ ඔටෝ ප්‍රොසෙස් එකක් කියලායි මට තේරුනේ ඒ දැන් උදාහරණයක් වශයෙන් දැන් අපි හිතමු මේ වේදනානුපසනාවක් කරනවා කියලා. ඔක ඔච්චර දුර යන්නේ නැතුව නිකන් මේ සරල මට්ටමින් ගත්තොත් වේදනානුපසනාවක් කරනවා. දැන් හිතේ ටික ටික වේදනානුපස්සනාව වැඩෙන්න වැඩෙන්න මේ මතුවෙන මේ දුක්ඛ වේදනාව ගැනවත් ගැටීමක් නැහැ. මතුවෙන සැප වේදනාව ගැනීමක් මේ يعني වේදනාව සම්බන්ධයෙන්වත් ඇලීමක් නැහැ. හිතන්නේ විදර්ශනා වඩන යුගයේදී පවා. දැන් හොඳට විදර්ශනා වැඩෙන යුගයක ඒ විදර්ශනා යෝගාවචරයට දැන් බොහොම ප්‍රනීත මේ සැප වේදනාව පහළ වෙන්න පුළුවන්. නමුත් ඒක පවා ඇලෙන්නේ නැහැලු. ඊළඟට බොහොම දුක් කර්කශ දුක් වේදනා පහල වෙන්න පුළුවන්ලු. නමුත් ඒකත් එක්කත් ගැටෙන්න යන්න හැලු. එයාගේ හිතේ තියෙන මධ්‍යස්ථ භාවයක්ලු. ඉතින් අර සුඛං වේදනං වේදීයමානෝ විසංයුක්තෝ තං වේදේති කියලා කියනවා. දුක්ඛං වේදනං වේදීයමානෝ විසංයුක්තෝ තං වේදේති කියලා කියනවා. ඒ කියන්නේ ඒක විඳිනවා එකෙන් අයින් වෙලා. ඉතින් රහතන් වහන්සේට ඕක කොහොමත් ලැබිලානේ තියෙන්නේ නේද? දැන් විපස්සනා වඩන යෝගාවචර කාලෙදිත් ඕක ටික ටික වර්ධනය වෙනවා නම් රහත් වුණාට පස්සේ ඉතින් ඕක මේ ඩිෆෝල්ට් බවට පත් වෙලා. මේක ඒක ස්වභාවය බවට පත් වෙලා. ඔටෝ ඔටෝ බවට පත් වෙලා. ඉතින් මේ මේ කකුලේ කියන්නේ කායික වශයෙන් වේදනාවක් දැනුණට ඒකෙන් මානසික වේදනාවක් හටගන්නේ නැහැ. කායික වශයෙන් සුඛ වේදනාවක් ආවයි කියලා අලුත් අලුතෙන් ඒකට ඇලෙන්න මේ ඇලෙන්න යන්නෙත් නැහැ. ඉතින් යගේ ඒකෙන් අයින් වෙලා ජීවත් වෙන ස්වභාවයක් තමයි කලනක් නැස්ති චේතසිකන් දුක්ඛං අනපේක්ෂ ගන්න. කියලා. අයින් වෙන ස්පර්ශයේ වේදනාව දැනෙනවා. ඒක මගේ කියලා ඇලෙන්නේ නැහැ. හරි මක් නැහැ. අනහරි. ඇත්තට මේ මේ කියන්නේ කටුදු සානහසේ කරන දේවල් පිළිබඳ පොඩ්ඩක් කොහොමද දිගහැරලා ගත්තාම තමයි මේකේ තියෙන ගැඹුර මේකේ තියෙන රසය මේ තියෙන අනිත් අනිත් අර්ථ මතු වෙන්නේ. මුළු බුද්ධිසම්ම නිකන් අතන කැටි කරලා කැටි කරලා ගත්තා වගේ. ඔව්. හොඳ මේ කියන්නේ ප්‍රඥා රසක් හොඳ විදර්ශනා ඥාන ගුණක් එකට කැටි කරලා තියෙනවා මේ දේශනා මාලාව තුළ. ඔව්. අවශ්‍ය දේශනා තුළ අන්‍යශතු අහු ප්‍රශ්න තුළ අර චූල ශුන්‍යත සූත්‍රයේ තියෙන නිසා අන්තිමට මේ දැන් මේව සංඥානාසනයට ගිහිල්ලා ඊට පස්සේ අනිමිත්ත චේතෝ විමුක්තියට යනවා. ඊට බුදුනාන්ද කියන ඒකෙන් වෙනත් ඒක ඒක හොඳට මේ භාවිතා බහුලීකතා කරලා මේ ඒක සම්පූර්ණ පුරු පුරු වුණාට පස්සේ ඒකත් පටිච්ච සම්පන්න දෙයක් විදිහට හේතු කරනවා. ඒකත් විපස්සනා කරනවා කියලා කියන්නේ. එහෙම ඒකම දුව කියන්නේ සනසේ කියන්නේ. මලක් තේරෙන්නේ දැන් හිතන අසුරු කරනවා හැබැයි උපාදාන නොකර. එතන එතන අලුතෙන් සකස් කිරීම කරන්න යන්නේ නැහැ. එහෙමද? දැන් දැන් අතන දැන් හැම ධ්‍යාන සමාධියක් ගැනම කියන්නේ ඒවා සංකතයි කියලා පෙන්නනවානේ. ඒ හින්දා දැන් විපස්සනා කරද්දී ධ්‍යාන වලට කියලා විපස්සනා කරද්දී කරන්න කියන්නේ ඒකෙන් අයින් වෙන්න කියනවා. ඉතින් ධ්‍යානෙන් මිදෙන්න කියනවා. මිදිලා එක්ක ධ්‍යානෙම විපස්සනා ගන්න කියනවා. මේ ධ්‍යානය කියන එක අபிසංචේතසිකං සංකතං පටිසමුප්පන්නං අනිච්චං ඔය විදිහට බලන්න කියනවා. ඒ කියන්නේ මේ ධානයේ ධානය පවා මේක බොහොම ඌමනාවෙන් සකස් කරගත්තු දෙයක්. සකස් කරලා ගත්ත දෙයක්. මේකත් తాවකාලිකයි නැතිලා යනවා. මේක තියෙන්නේ අනිච්ච ස්වභාවය. වශයෙන් අන්න ධානයේ සෝය බලන්න කියනවා. ධානය බලන්න කියනවා. එහෙම නැත්නම් ධානයේදී දැනෙන වේදනාවක්, ධානයේදී මතුවෙන සංඥාවන්, ධානයේදී මතුවෙන සංස්කාර ස්වභාවයන්, රූප ස්වභාවයන් මේ ඔක්කොම විපස්සනා කරන්න කියනවා. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන්. ඉතින් ඒ කියන්නේ ඒකේවත් ඇලෙන්නේ නැති ගතියනේ. ඊට පස්සේ ඊට පස්සේ අපි තුන් කෙනෙක්ගේ හිත ශුන්‍යත ස්වභාවයකට ගියා නම් අනිමිත් ස්වභාවයකට ගියා නම් එතනත් තියෙන තික ඒ ඒක පවා සකස් වෙච්ච දෙයක් බව තේරුම් අරගෙන ඒකේ පවා ඇලෙන්නේ නැතුව ඒකෙන් ඒකෙන් පවා බහතත්වයක් හදන්න නැතුව ඉන්න තමයි තියෙන්නේ. ඉතින් අර ධ්‍යාන තත්ත්වයට වඩා ඒක මේ පහසු වෙන්න පුළුවන්. මොකද ධ්‍යාන තත්ත්වයකදී දැනෙන අර කායික සුවය ආයෙම ඇලෙන්න ඉඩ තියෙනවා. දැන් මෙතන තියෙන එක උපේක්ෂාවට සම්පූර්ණ බරක් ගතියක් මෙතන තියෙන්නේ. මෙතන තියෙන සත්‍යයත් එක්ක එහෙනම් ඇලෙන්න කියලා දෙයක් නැහැ. දැන් ඇලෙන්න නම් අපිට දෙයක් තියෙන්න ඕනේ. මෙතන දෙයක් නැති ගතියක් තියෙනවානේ. නමුත් මෙතන හැදෙන සමාධියට කෙනෙක් ඇලෙන්න තියෙනවා. ඒක එහෙම මතක් කරනවා අය මේ මොකක්ද ඒකට කියන්නේ මේ මේ ආනන්ද සප්පයි සූත්‍ර දෙහින්. කියන ඒකටත් ඇලෙන්න එපා කියනවා. ඒ නිසා මුලින් සමාධිය හදා ගන්නත් ඕනේ. දැන් ඒකටත් ඇලෙන්න එපා කියනවා. ඒක ඒක මත ඉඳගෙන ඒ කියන්නේ ඒකත් මේ විපස්සනාවේ භාවිතා කරන ආයුධයක් පමණයි. తాවකාලික මේ පරිහරණය කරන තත්ත්වයක් පමණයි. මොකද ඒ තත්ත්වය තුළ කෙලෙස් නැහැ. ඒ කෙලෙස් නැති තත්ත්වය බහුලීකృత කිරීම සඳහා මේ කෙලෙස් නැති තත්ත්වයම භාවිතා කරනවා. මේක ඉඳගෙන තමයි අන්තිම සටන කරන්නේ. මේ ඉන්නේ හැබැයි හොඳට තහවුරු වෙලා කෙලෙසුන්ගෙන් තොර තැනක. කෙලෙසුන්ගෙන් තොර තැනක ඉඳලා මේ කෙලෙස් සටන කරන්න කරන්න කෙලෙසුන්ගෙන් තොර භාවයමනේ හිතේ වර්ධනය වෙන්නේ. නේද? අපි කෙලෙසුන්ගෙන් තොර තැනක ඉන්නවා. ඔන්න ආයෙ හිත පරණ පුරුද්දට අල්ලනවා. එතෙන්ද යන උපාදාන වුණා කියලා තේරෙනවා. ඒකෙන් හිත නිදහස් කරගන්නවා. ඉතින් නිදහස් කරගත්තා නම් කොහෙටද වැටෙන්න තියෙන්නේ? මෙතෙන්ට තමයි වැටෙන්න තියෙන්නේ. අයි වෙන කොහෙ යන්නද? නේද? උපාදානයෙන් තොරතන නම් මේ කියන්නේ අනිශ්චිතෝ අනුපාදානෝ සතෝ බික්කු පරිබ්බේ. ඔහොමනේ ඒක විස්තර කරන්නේ. අනිශ්චිතෝ අනුපාදානෝ කිසිවක් ඇසුරු කරන්නේ නැහැ. කිසිවක් උපාදාන කරගන්නේ නැහැ. සතිමත්. සතෝ බික්කු පරිබ්බේ. එහෙම තමයි වැඩේ ඉස්සරහට කරගෙන යන්නේ. මාර විදිහට බුදුහාමුදුරු විස්තර කරන විස්තර කියලා නම් හිතා ගන්න බෑ. එක එක පැති වලින් විස්තර කරනවා. අනිශ්චිතෝ අනුපාදානෝ සතෝ. සතිමත්ත එකක්වත් ඇසුරු කරන්නේ නැතුව එකක්වත් උපාදාන කරන්නේ නැතුව. පුළුවන් හිත දවත්තන්න. <laughs> ඉතලා ඉතලා බැලුවාම නිකන් හොල්මන් වගේ ඒක කොහොමද ජීවත් වෙන්නේ? ඒවත් පුළුවන් ඉන්න. ඒක විමුක්තිය සල්ලන්නේ නැහැ නේද? ඒක බලය සල්ලන්නේ නැහැ. ඒකට ඒ මධ්‍යමන්තන් ලිප්පටි කියන්නේ ඒකමයි නේද? අතී මොකද්ද මේ අතීතය අල්ලලත් නෑ අනාගතය අල්ලලත් නෑ මැද ඇලෙන්නෙත් නෑ. මම වර්තමානය ඇලෙන්නෙත් නෑ. ඒක විතරයි ඉතුරු වෙන්නේ. මමත් බව දැනුවත් බව විතරයි යන්නේ. අර ගමනක් ඉතින් ඇත්තටම බුදුහාඳුර පෙන්නන්නේ. අර කිව්වා වගේ අර නිකන් කුරුල්ලාගේ පියාඹනවා මුකුත් පාසල ගුණක් නැහැ. හිත හිත අල්ලපු තරක් පේන්නේ නැහැ. මාර ඒක ඒක ලොකු සාරසෙම ඒකයි කියන්නේ මේ නිවන් ගමනවලු රසවත්. නිවන ලැබීම කියන එක නෙවෙයි රසවත්. <laughs> මේකනේ බල අර විමුල බුද්ධයාස් වගේ වගේ මේකේ බල ගොඩලි වල වැටේනවා. අල්ලනවා ආයි ගොඩේනවා ආයි ඉතින් මේ වැලි පිහිද ගන්නවා ආයෙ වැටෙනවා ආයෙතින් නැගිටිනවා කුටි කනවා ආයෙ ඔන්න හදා ගන්නවා ආයෙ යනවා ඉතින් මේ ගමනමයි රසවත් කියන්නේ වෙනස්වීම වෙන්නේ කොහොමද? ඒකත් මොකක් නිසාද වෙනස් වෙන්නේ? කාම චිත්ත විපස්සනා දෙකේ අපේ අන්නේ තමයි. ඒක ඒක මේ කියන්නේ ඉබේ වැටහෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි නමුත් අපි අර පොතෙන් බලපු නිසා පොතේ කියලා දෙනවනේ ආ මේක කම්මජ, චිත්තජ, උතුජ ආහාරජ කියලා ඔක කියලා තියෙනවා. ඕක අපි එතෙන්දි හිතනවා නම් එතෙන්දි අනුව පැටලෙනවා. හරි එතෙන්ද ෂණිකව වැටහීමක් එනවා නම් අපි හිතමු දැන් ඔන්න පාදයේ තදගතියක් දැනුණා. ආ මේක මේ ස්පර්ශයක් නිසානේ කියලා දැන් නිකම් තේරෙනවා නම් සංගාලා ඒක වැරද්දක් නැහැ. එනවා මෙතෙන්දී මේ පහළ වෙච්ච ස්පර්ශය මේක කර්මයෙන් හටගත්තේ මේක චිත්තදද මේක උතුජද හිතන එතන විපස්සනාව නැහැ. ඉතින් ආයෙ පටලවා ගන්න වෙනවා. හරි. හොඳයි. දැන් අපි සෑහෙන වෙලාවක් දැන් අද ධර්ම සාකච්ඡාවේ නිරත වෙලා තියෙනවා. ඉතින් අපි මේ ධර්ම සාකච්ඡාව බොහොම කට්ටියම එකතු වෙලා බොහොම උනන්දුවෙන් පැවැත්වුවා. මේ තුලින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් මේ දේශනා මාලාව බොහොම මහන්සියට ඉදිරිපත් කරපු යතිපෝජනීය කටුකුරුන්දේ ඥානানন্দ සාවින් වහන්සේත් අනුමෝදන් වේවා. ඒ වගේම යම්තාක් අසන සත්ත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙන වෙත්නම් මේ සියලු දෙනාට අනුමෝදන් වෙත්වා. සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා. අප සියලු දෙනාටමත් උතුම් නිවන් සුව පිණසම මේ අද රැස් කරගත්තා මේ කුසලයක් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අපි ettavataචාදී ගාථා සජ්ජහායනා කරලා පින් අනුමෝදන් කරමු. ettavataචම්මේහි සම්බතං